ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ කී. එතකොට ඉතුරු ටික la vitrulo. Eh? La vitrulo si tratta. ඒ අපි කරන කෙනා කොහොමද ඒක වලින් පුළුවන් කියලා හිතනවා. කොහොම මොනකන් මේ ශරීර පරක් අහන්න අහන්න නම් තමයි වර්ග කරන යන්නේ. නෑ නෑ ඒ ගැටලුවක් නෑ. කොහොම කතා කරලා පහටද දෙන්නේ එතන නෑ එතන ඉවර වෙන්නේ දැන් හතරට මුලට පටන් ගන්න හතරයි හතර සමාන වෙනකල් ඉවර කරන්න බෑ හතර වටලා වැටෙන්න බෑ ඒක ගිගන් වල දේශනා කවුද ඒක කවුරුද ගෙදරකද ගෙදරක නෑ හෝල් එක හාමුදුරුවකට ලොකු හාමුදුරුවෝ කෙනෙක් දාලා නැහැ. නමුත් නෑ නෑ නෑ ඔබට කිව්වයි. එනවාට කිව්වා අවුරුද්දක් නම් වාසිය දත්තන කරන ලොකු කෙනෙක්. බලන්න. ඒක පස්ස. ඉතලක නිදේකට හාමුදුරුවෝ නාවෝ දෙන්න කරගන්න. අතරයි හදිස් පහ. ඉතින් හදිස් පහ වල වෙලා මේ පහළ වෙන්න පුළුවන්. හා 对吧？ දැයි කවුරු සාධනා දෙක් පවත්වන්න ප්‍රශ්න ඉදිරිපත් කරපු රාශියකුත් තියෙනවා ඊට පස්සේ මට පෞද්ගලික කරුණු ටිකකුත් තියෙනවා ඊට පස්සේ වෙනම පෞද්ගලික දේශනාවකුත් තියෙ කරන්න දැන් මේ රස උදේ අඩු කොටසකුත් තියෙනවා. දැන් මේක මොකද්ද? උදේ තුරු කොටස කළා ඉමු නේද? ඒක තමයි අවශ්‍යම නේද? ගොහන් කරගෙන නෑ ඒක වෙනසක්. හොඳයි කවුරු සාදු කියන නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එතකොට මම ඉතින් සීල ගැන කියන්නේ හිතේ නමුත් දැන් ආයෙත් කියන්නේ උදේ කොට තමයි ඈ අපේ දීක ඉවර කළා ඊට පස්සේ ඉඳ තිබුණා කොහොමද අපේ හැරි කොට වසන් කරන්න තෝනේ මේ අපි උදේ කතා කළා බුදුරජාණන් වහන්සේ අනුක්‍රමයෙන් ලෝක සම්මර්ෂණය කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් මොනින් මෙනෙහි කරලා මාර්ගයේ කිනතන්ට නොනැති වුණා වර්තමාන සම්මාදිට්ඨිය කියලා ටිකක් මතක් කරලා සම්මාදිට්ඨිය ටික මේ අවිද්‍යාව ඇති කල්ලි ජරා මරණයට නමක් ජරා මරණයෙන් නතර වෙන්නේ අවිද්‍යාව නැත්තම් නැත්තම් විද්‍යාව සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවනට තව නමක් කියලා අපිට මේ ප්‍රවේශෙන් උත්තර දෙකක් හම්බ වුණා. ඊට පස්සේ අපි කතා කළා ඒ විද්‍යාව සහ අවිද්‍යාව කියන අපේ ජීවිතයෙන් ඇසුරු වෙන්නේ කොතනින්ද කියන තැනකින් එකට මම හදස් ලඝු ගහට උපමාවක් කරගෙන මතක් කළා. ඔකටම ගොඩක් දෙනෙක් මගෙන් ප්‍රශ්න අහනවා ස්වාමීන් වහන්සේගේ පටිච්චසම්පාද පොත අපි බැලුවා ඇහුවා. නමුත් මේ outgoing incoming කියන එක අපිට තේරෙන්නේ නැහැ කියලා ඒකලත් එක තමයි මම උදේ ටික ගත්තේ. එතකොට ගස්ලබු ඇටේට හැදුණු ගස්ලබු ගහ කියපු ටික තමයි අපි හැම වෙලෙම ඉන්කමින් කියලා කතා කරනවා වගේ තැන ඒ කිව්වේ ඇහෙන් රූපාදී අරමුණ බලනකොට සීමා නොකරලද මනස සීමා සීමා නොකරනලද කියන අදහසෙන් කිව්වේ දැන් මම මේ කොලේ දිහා බැලුවොත් බලන්න මගේ ඇහැ හිත ඔක්කොම සීමා වෙලා ඒක එක වස්තුවකට විතරයි. නේද? එතකොට මට ඕනම විදිහට මේ කොලේ ගැන හොඳට හරි නරකට හරි හොඳට හිතන්න පුළුවන් අරමුණක් තියෙන්නේ. නමුත් කිසිම වස්තුවකට සීමා නොකර පෙනෙනවා. එනේ මාත්‍රයක්. විමර්යාදී කියන චේතසා විහරණ සමාධිය. අපි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චබ්බසෝධන සූත්‍රයේ තියෙනවා. දික්ටි සුත මුත විඤ්ඤාත කියන ධර්මයන්ගේ කෙසේ හැසිරෙන ඔබට ආශ්‍රයක්ෂය වුණාද කියලා අහනකොට මනාකොට සසර ගෙවා ගත්ත රහතන් වහන්සේ නමක් නම් උත්තර දෙයි මම විමරියාදී කියන චේතසා විහාරාමය. එහෙන් රූපයක් බලනකොට සීමා නොකරන ලද මනසින් යුක්තවම වාසය කළා. කනේ ශබ්දයක් ඇහෙනකොට සීමා නොකරන ලද මනසින් යුක්තව වාසය කළා. මෙහෙම කරන මට ආශ්‍රයක් ගෙවුණා. කියන එකක් මජ්ක්‍ධිම නිකාය 26 සූත්‍ර පොඩක් බලන්න. එතකොට ඒ සූත්‍රයේදී එතකොට ඔන්න මම කිව්වා එතකොට සීමා නොකරන ලද මනස ඇහැට පෙනෙනවා වගේම කනට ශබ්ද ඇහෙන්න පුළුවන් ඕන තරම් නමුත් කිසිම ශබ්දයක් Taman ගේ හිත මෙවකට ශබ්දයක් අල්ල නොගත්තොත් Tamanට අයියෝ මේක කරදරයක් කියලා හරි නැත්නම් හරි හොඳයි කියලා හරි ඇලෙන්න ගැටෙන්න බෑ සද්දේ ඇහෙනවා සද්ද එක්ක Taman නෑ. ඒ කියන්නේ Taman මේ ඊට අනුගත නොවිච්ච මනසකින් ගත සුවද දැනේ. අපි දන්න තුනට ශනිකව අපේ මනස ඉතාමත් වේගින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි ගඳ සුවද කියන එක ඇලෙන්නේ හො ගැටෙන්නේ අපි ආපහු ගිහින් ළඟ තියෙන්නේ. එතකොට සීමා නොකරලද මනසෙන් දිවට රස දැනෙනවා. අහවල් රසය අහවල් රසය කියලා නිමිති ගන්න නැතුව සීමා නොකරලද මනසෙන් කයට අරමුණ ගැටෙන අහවල් දේ ගැටෙන අහවල් වස්තුවේ ගැටෙන අහවල් තැනයි කැක්කුම කියලා ආපහු ගිහිල්ලා යොයි තියෙන කකුල කැක්කුම ඔළුව කැක්කුම බඩේ කැක්කුම අපිට හම්බ වෙන්නේ ආපහු ගිහිල්ලා. එතකොට එහෙන්ද කකුල් ඔළු ඕව නැති ඒවා කැක්කුමට සීමා නොකරලද මනසකින් වාසය කරන්න හුරු වුණාම තාම බැරි හින්දා මොකද තාම ආශ්‍රව වැඩි. එතකොට ස්පර්ශ ආයතන 6 මේ සීමා නොකරන ලද මනසෙන් වාසය කරනවා කියන ගන්න මේ ටික තමයි ගස් ලැබු ගහ වගේ. ගහ වගේ. දැන් මෙතන දෙමන් සංදියක් මේ සීමා නොකරලද මනස තියෙන තැන නැත්තම් අපි මෙහෙම කිසි වස්තුවකට සීමා නොකොට පොදු මනසකින් යුක්ත අපි මේක බලනකොට මෙතන තාම ඇත්ත ඇති හැටි නොදකින කම කියන එක අපේ මනසේ තියෙනවා. වෙන කෙලෙසයක් නුකුත් නැහැ. අවිද්‍යාව අනුසය තව දුර වෙලා නැහැ. මොකද ඇත්ත දන්නේ නැහැ. බොරුවකුත් නැහැ. ඇත්තකුත් නැහැ. එතකොට ඒ නිසා උපේක්ෂාව නමුත් ඇත්ත තියෙන එක ඇත්ත නොදන්නාකම කියන කෙලෙසෙ නැති තියෙනවා. දැන් ඒ සීමා නොකරන මනසක් එනකොට මෙතන ඇත්ත ඇති හැටි නොදකිනකොටම ආශ්‍රවය වෙනවා. දුව පුතා ගෙවල් දුරවල් කියලා ඊට පස්සේ ඒ බඳු අදහස් ඇති කරගෙන අපේ මනසේ ඒ අදහසින් ආයෙත් මේ වස්තුව දිහා බලන එක තමයි මම අවුට්ගෝයින් කියලා කිව්වේ. එහෙම තමයි අපිට ජරා මරණ දුක විඳින්න හම්බ වෙන එක තමයි මම රූපමාවකුත් කිව්වේ. මේ රූපේ කියන හින්දා දුක් විඳිනව නෙමෙයි ඒකේ ඇත්ත නොදන්නා කම නිසා අපේ මනසේ ආශ්‍රෝය දෙන හින්දා ආශ්‍රව මතයි අපි දුක් විඳින කියන එකට මම අර අපේ අම්මගේ උපමාව එහෙම අරගෙන මතක් කළේ. ඒතකොට කෙනෙක් ජරා මරණ දුක මේ ජීවිතේ විඳින්නේ දුක තියෙන හින්දා දුක උපද්දවාගෙන අපි මරණය කියලා බැලුවොත් ආය මරණ ඒ බැලුවට පස්සේ පෙනෙන්නේ මරණ දුකම තමයි. ආය හොල්ලන්නවත් බෑ මරණ දුක විඳින්න වෙනවා. මහලු බව, ලෙඩ රෝග, මරණය කියලා බැලුවාම ඒ විදිහට ඒක තමයි. ඊට පස්සේ දරුවා කියලා බැලුවොත් දරුවම තමයි දරු සෙනෙහස කියන එක ඉතින් නවත්තන්න බෑ ආය. තේරුණාද කියන්නේ? නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේක ආශ්‍රම එක තමයි ලෝකේ. ඔන්න එතන. ආශ්‍රම මත මේ සීමා නොකරන ලද මනස ඇත්ත ඇති ඇති නොදකිනකොට අපේ මනසේ ආශ්‍රව ධර්ම කෙලෙස් යෙදෙනවා ඒකට තමයි කාමාශ්‍රව භවශ්‍රව ditthාස අවිද්‍යාශ්‍රව කියලා කාමාශ්‍රව කියන්නේ මේ ඇත්ත නොදකිනකොට ප්‍රාණ රිදී මුතු මැණික් ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් යම්තා කාම වස්තු තියෙන්නේ. ඒ ටික මනසේ දෙන එක තමයි කාමාශ්‍රය කියන්නේ. භවශ්‍රය කියලා කියන්නේ සීමා නොකරන ලද මනසක් හම්බ වෙනකොට මෙහිති බාහිර තියෙන දෙයක් කියලා මේ ආයතනයෙන් උපදවල පෙන්වන එකක් හැටියට පෙන්වන්න නැතුව මෙතන තියෙන ඇත්ත නොපෙන්න බාහිර තියෙන වස්තුවක් බාහිර තියෙන දෙයක් කියලා බාහිර පෙන්වන එක තමයි භවය පෙන්වනවා භවආශ්‍රය. දිතාශ්‍රය කියලා කියන්නේ මේ මේ ඇත්ත නොදකිනකොට සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියන හැඟීම එදිනවා අපි තුළ. ඊට පස්සේ මේ ඇත්ත නොදකින එකම ඇත්ත නොදකිනකම කියන එක වැඩි වෙන්න තව හේතු වෙලා තියෙනවා. කියලා අපේ මනසේ බඳු ගති හතරක් යෙදී. ඒබඳු ගති හතර ආශ්‍රව කියන තැනම තමයි අපුව කර්ම කියලා කියන්නේ. කර්ම. එතකොට ආය චක්‍රේ දුක. ඊට පස්සේ මෙන්න මෙතනදි තමයි සීමා නොකරනද මනසක් එනකොට ඕගොල්ලෝ ළඟ තියෙන්න ඕනේ කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න හැටි ඉගෙනගෙන තියෙනවා සම්මා දිට්ඨි. ස්කන්ධයත් ස්කන්ධයෙන් ඇතිවීම නැතිවීමත් ඉගෙනගෙන තිබ්බාම. සීමා නොකරලද මනසෙන් ඉඳලා ඔන්න ඔය ටික සිහි කෙරුවාම අනිත් පැත්තට හැරෙනවා. කල්යාණ මිත්‍රයසල සද්ධර්ම ශ්‍රවණය කියන දෙක තියෙනකොට යෝනිසෝ මනසිකාර ධර්මානුධර්ම ප්‍රත්‍යක්ති කියන දෙකෙන් අපි කියමු ඇස් ඉදිරියට රූපයක් එනකොට අන්න අර අහගත්ත ඇත්ත සම්මා දිට්ඨිය උගල සිහි කරනකොට මෙතන සම්මා දිට්ඨිය උපදිනවා ඇත්ත ඇතිහිතිය උපදිනවා ඒකේ හේතුව තමයි ආශ්‍රව ගෙවෙනවා ආශ්‍රව වෙනවා නිවන පැත්තට නැඹුරු වෙනවා එතකොට අවිද්‍යාවත් අවිද්‍යාව නිසා එන විපාක ටිකට ලෝකෙට ඉඩ නැහැ සීමා නොකරලද මනසේ එතකොට මේ බණ ඇහිමෙන් කරන අපේ ජීවිතය යොදා ගන්න වෙන්නේ උතන යමක් දිහා බලලා දැන් අපිට ප්‍රති දැන් කුලහලති මූල ක්ලේශ දෙකක් තියෙනවා අවිද්‍යාව භව තණ්හා කියලා ඊට පස්සේ ක්ලේශ තුනක් තියෙයි මේ රාග දේශ මොහ කියලා. ඊට පස්සේ ක්ලේශ හතරක් තියෙයි. නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියලා. සසර ඇති කරන පැත්තේ හේතු වෙන සසර දුකට පමුණුවන සමුදය සත්‍ය ඇසුරු කරන කාරණා නවයක් තියෙනවා. ওই නවය තමයි සම්පූර්ණ චතුරාර්ය සත්‍යයේ සමුදය සත්‍ය ඇසුරු කරන්නේ ওই හතරේ. මේ ওই නමේ. ඒකෙදි අවිද්‍යාව භව තණ්හා කියන මූලක්ලේශ දෙක ගෙවන්න තියෙන සීමා නොකරන ලද මනස තියෙන ඇත්ත දැකලා. එතනින් අවිද්‍යාව භව තණ්හා කියන කෙලෙස්ේ නැති වෙනකොට, ගෙවා ගන්න හැටි නැති වෙනකොටම ඔයගලන්ට රාග දේශ මොහේ දෙන්නේ පුද්ගලික සත්‍ය කෙනෙක් කියන හැඟීම ඇති වෙන්නේ. දෙවුන් දෙවුනි අධියරක්. ඊට පස්සේ ඉන්න කෙනා හෝ දේ ගැන තමයි නිට්ටයයි සුභයි ආත්මයි කියන විපල්ලාස තියෙන්නේ. අපේ ජීවිතේ විපල්ලාස තුන. විපල්ලාසය දුරු කරන්න අනිත්‍ය දුකයි මේ නිට්ටය සැපයි ආත්මයි කියන කෙලෙසි දුරු වෙන්න ඕනේ. ඒක දුරු කරන්න අවිද්‍යාව බව තණ්හා කියන මූල ක්ලේශය දුරු වෙන්න ඕනේ. මේ මූල ක්ලේශය කියන එක නැති වෙන්නේ හැම වෙලෙම ලෝකෝත්තර මාර්ගයකින්. එතකොට සීමා නොකරන ලද මනසට මනසක් තියෙන තැනක මනසක් තියෙන තැනක අපිට තියෙනවා ඇත්ත ඇති හැටි සිහි කරගන්න දහමක් ඉගෙන ගන්න නොතිබුණොත් මේ ඇහැ කියන්නේ මොකක්ද? ඇහැට පෙනෙන රූපේ හැටි කොහොමද? ඒක ඇති උනේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද කියලා ඇත්ත ඇති හැටි බලනකම හෝ අයිති. එහෙම නැතිනම් ඒ බැලීමට ඉඩ අවකාශ ලබා දෙමින් මනසේ චිත්ත සමතයක් ඇති කරන කමතහනක් හෝ වඩිමින් එක්කෝ සීලය රැකෙන විදිහට නුවණින් හෝ මෙනෙහි කරමින් ඉන්නවා කියන ධර්මතාව ටිකක් නැතුව අවිද්‍යාවෙන් ඉන්න හැම වෙලාවකම මේ ආශ්‍රව ධර්ම යෙදෙනවා. ඒ කියන්නේ ආපහු මේ කසලපු ගහේ ගෙඩි හැදෙනවා. කසලපු ගහේ ගිඩි හැදෙනවා වගේ එතකොට ඒක ඇතුලේ ඇට වගේ තමයි ඔය රූපාදී අරමුණු දිහා බැලුවට පස්සේ ඇති වෙන තණ්හා උපාදාන කියන කෙලෙස. අපි ප්‍රතිසන්දි වශයෙන් උපන්නට පස්සේ ඊට මෙහා පහළ වෙන කර්මසිත, විපාකසිත, කෙලෙසිත ඔක්කොම ටික එකතු කරලා කර්ම භවය කියලා ඇඳලා තියෙනවා. ඒ ඔක්කොම ටික එකතු කරලා කර්ම භව හැදිලා තියෙන්නේ. අර ඉච්ඡා ගැඹුරකට තියෙන්නේ. ඒ නිසා දැන් සීමා නොකරන ලද මනස කියන තැන තේරෙනවනේ. හරි. මෙතන තමයි දැන් දෙමන් සංදිය දෙමන් සංදිය කිව්වේ දැන් මේ පෙනෙන හැන අරමුණු උපදිද්දී එතන කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන දෙකෙන් සුතුමේ ඥානෙ පරතෝ ගෝසේ අපිට ලැබිලා තියෙන්න ඕනේ ඇස් ඉදිරි පිට එන රූපෙ දිහා බලන්න මිම්මක් රූපේ බලන ඇහැගෙන මිම්මක් සිහි කරගන්න මිම්මක් ඇත්ත ඇහිදී පවතින ධර්මතාවයක් අහගන්න ලැබිලා තියෙනවා එහෙම දෙයක් කවදාවත් ඇහිලා නැතිනම් අහගෙනත් නැතිනම් සිහි වෙන්න යමක් නැතිනම් මේ වාහන යන්නේ පුරුදු පාරේ. ඇස් ඉදිරි පිටට රූපයක් එනකොට සීමා නොකරන ලද මනසින් ඉන්න පුළුවන් සිහි ඇතිතාවක ඕගලන්ට සමාහිත ඉන්න පුළුවන් කෙලෙස් එන්නේ. සිහිය අත හැරපු හැටිය අහත් අර අවිද්‍යාව කියන එක දුර වෙලා තියෙන ආශ්‍රය දෙනවා. ආයෙත් රැවටෙනවා. ආයෙත් කෙලෙස් ටික එනවා. ඒ නිසා හැම වෙලාවෙම තමන් දන්නවා මේ ආශ්‍රව ධර්ම දුරු කරගන්න තියෙන්නේ සමාධිත්‍ය. සමාධිත්‍ය කිව්වේ සීමා නොකරන ලද මනසක් තියෙන තැනක ධර්මය අහලා ඒ අහගත් එක දැනගෙන ඒ ඇත්ත ඇති හිතේ දකින්න ටික ටික හරි සිහි කරනවා. ටික ටික හරි උත්සාහවත් වෙනවා. ටික ටික දකින්න ටික ටික හරි අහන්න උත්සාහවත් වෙනකොට එයාට මොකද වෙන්නේ? ආශ්‍රව ධර්ම කියන එකට ගෙවෙනවා. ආශ්‍රව ධර්ම ගෙවෙනවා. මේ ප්‍රතිපදාව වැටෙනවා. එතකොට කල්යාණ මිත්‍රයසුක සද්ධර්ම ශ්‍රවණයෙන් අපිට ලැබිලා තියෙනවා කාරණාවක් සීමා නොකරන ලද මනස තියෙන තැනක මෙන්න මේ විදිහට ඇත්ත දැක්කොත් මේ ඇත්ත දැකීම නිසා ආශ්‍රයක් ඡේවල ජරා මරණ දුක නිරුද්ධ වෙනවා කියන උත්තරේ තියෙනවා. ඒ ඇත්ත එහෙතිය නොදන්නාකම තිබුණොත් ආශ්‍රව ධර්මයන් ගිවි මේ ආශ්‍රව ධර්මයේ ජරා මරණ ඇති වෙනවා. එතකොට ඇත්ත ඇති හැටි බලන්නේ කොහොමද කියලා ඊට පස්සේ ආයෙත් ඉගෙන ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධම්ර ආනන්ද මේ ලෝකේ යම්කිසි දුකක් ඇති වෙනවා නම් කරදරයක් ඇති වෙනවා නම් විපතක් ඇති වෙනවා නම් හැම දුකක්ම කරදරයක්ම විපතක්ම ඇති වෙන්නේ බාලයට බාලයට පඬිතයට ඇති වෙන දුකකුත් නැහැ කරදරයකුත් නැහැ විපතකුත් නැහැ හානියකුත් නැහැ ඒ නිසා විමසා බලා කටයුතු කරන පඬිතෙක් වෙන්නේ කියලා බුදුජානක දේශනා කරනවා ඒ වෙලාවේදී ආනන්ද හඳුන ස්වාමීන් කෙසේ විමසා බලා කටයුතු කරන කළද පඬිතෙක් වෙන්නේ අනුද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් විමසලා බලලා කටයුතු කරලා කරන්න කියනවා. එතකොට ඒ නිසා මේ ස්කන්ධ ධාතු ආයතන ටික ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම අද අපි මේ භවනාව කියලා කරලාට නමුත් මේ ශාසනයේ ශ්‍රුතමේ ඥානයේ ඉගෙන ගත යුතු දේවල් කුඩේ තියෙයි. ස්කන්ධ ධාතු ආයතන කියන මේවා ඔක්කොම නෙමෙයි අපි කියමු කෙනෙක් ස්කන්ධ පරයයයි ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා ස්කන්ධ ටික හොඳට ඉගෙන ගන්න වෙනවා. මේ ස්කන්ධ ටිකම කෙනෙක් ආයතන 12ක් හැටියට අරගෙන ස්කන්ධයන්ගේ මෙයා ඉගෙන ගත්ත ටිකම ආයතන හැටියට ඉගෙන ගන්නවා. කෙනෙක් 13 ගෙන් ඉගෙන ගන්නවා. ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ පටිච්ච සම්පද වශයෙන් හෝ ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගත්තාමයි එයාට මේ දකින දේ අරඹය පරණ හුරුවට යන්නේ නැතුව නොවන විදිහට දකින්න සිහිනවන උපදන්න ඇහැක් හම්බ වෙන්නේ. දැන් ධම්මස කියලා කියන්නේ ඒක මේ රූපෙ දිහා බලන්න ඇහැක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේ ධම්මසක් දෙනවා. ධම්ම චක්කුමුදපදි කියලා කියන්නේ ධම්මසක් කියේ. ඒ ඇහෙන් බැලුවම තමයි මෙන්න මේ ආශ්‍රව ධර්ම දුරු වෙන්නේ. ඒක මම ඉස්සෙල්ලා ටිකක් කියන බින්ද කිව්වා. නමුත් සත්‍ය කියන එක මම කිව්වේ ලෝකේ හැමදාම ඇති දෙයක් මිසක බුදුරජාණන් වහන්සේ ඒ සත්‍ය අවබෝධ කරගත්ත මිසක බුදුරජාණන් වහන්සේ කියවත අදහස දේශනා කළා නෙවෙයි කියන එක. දැන් ඇස් ඉදිරිපිටට අපිට රූපයක් හම්බ වෙනකොට සීමා නොකරන ලද මනසක් පවතින තැනක තියෙන රූපේ ඇත්ත ඉස්සලාදී දත යුතුයි. අපිට හම්බෙන හැටි නෙමෙයි. ඒ සීමා නොකරන ලද මනසක් තියෙන තැනක තියෙන රූප ඇහැට පෙනෙන රූපේ ඇත්ත තමයි අපි ආපහු කතා කරු මම එදා මතක් කළේ මතකද වතුර භාජනයකට ඡායාවක් වැටුනහම හොඳට බලන්න වතුර භාජනයකට ඡායාවක් වැටුනහම ඡායාව පතිත වෙලා තියෙන වතුර ගැන නෙමෙයි කියන්නේ භාජනය ගැන නෙවෙයි කියන්නේ. ඒක පතිතයට හේතු වෙච්ච බාහිර වස්තුව ගැන නෙවෙයි කියන්නේ. ඒ ටික හේතුයෙන් වතුරට පතිත වෙච්ච ඡායා රූපය දිහා බලන්න කියලා මම කියන්නේ. ඇහින් බලුවොත් අපිට පේනවා. පෙනේ මාත්‍රයක් විතරයි. පේනවා. නමුත් සද්දයක් ඇහුනොත් අපි කියමු ඡායාව පතිත වෙලා තියෙන වතුර භාජනය කියලා තියෙන සද්දයක් ඇති වුණොත් වතුර ටික සම්බන්ධ වෙලා සද්දය ඇති වෙනවා මිසක අර තියෙන ඡායාව නිසා සද්දය ඇහෙනවා කියලා ඡායාවට සම්බන්ධ නැහැ. ඡායාව පස්දේලා තියෙන වතුර ටික පල්ගඳ ගහලා කුකුම වෙලා නරක කළ ගඳ ගන්නවා නම් වතුර නිසා ගඳ එනවා මිසක වතුරේදී ඡායාවේ ඒ ගඳට සම්බන්ධයක් නැහැ. වතුර ටිකක් දිවේ ගෑවොත් ලුණු රහව පෙන් රහ දැනීම මිසක ඒ ඒ ලුණු රහ පෙන් රහ දැනෙන එකට ආය ඡායාව රූපේ සම්බන්ධ නෑ. අල්ලන්න කියලා අත දැම්මොත් අත වතුරේ හැපේ මිසක ඡායාව අහුවෙන්නේ නෑ. ඡායා රූපය ඇහැට විතරක් සීමා කරලා අනිත් ආයතන හතරම වෙන් කළා. දිත්තේ දිත්තපතක් විවේකයි. තේරුණා නේද? ඇහැට විතරක් සීමා කරලා ඉතුරු හතරම වෙන් කළාම ඕක තමයි ඇත්ත දකින්න පුළුවන්. හැබැයි කවදාවත් ඡායා රූපය ඔසවලා ගන්න බෑ. වතුරේ තියෙන ඡායාව උස්සලා ඔයගලන්ට ගන්න පුළුවන්ද? බෑ. ඒක උස්සනවා නම් උස්සනවා වගේ පේන නම් ඒක පතිත වෙලා තියෙන භාජනෙත් එක්කම උස්සන්න වෙනවා. මේ එතකොට හැම වෙලාවෙම ඡායා රූපයට යමක් ඇසුරු කරගන්න නැතුව පවතින්න බෑ. හැබැයි වතුරට පුළුවන් ඡායාව නැතුව ඉන්න. එතකොට ඡායාව ළඟට ගන්නව හෝ ඉදිරියට ගෙනිනව හෝ කියලා පෙනෙන්න නම් ඒක පතිත වෙලා තියෙන වස්තුව මෙහාට වැටකට යුතුයි. අපිට සීමා නොකරන ලද මනසකින් පෙනෙන පුරාණ කර්මයෙන් හටගත්ත ගසලමු ගහක් වෙච්ච තැනක තියෙන රූපය ඇත්ත ඕකයි. චුට්ටක්ක වෙනසක් නැහැ. උපාදාය රූප වල ඇත්ත ඕක තමයි. අතන වතුර ටික වගේ තමයි මහ භූත ටික ආපෝ ධාතුව. ආපෝ ධාතුව මත පතිත වෙලා තියෙන මේ ඡායා රූපෙට කියන උපාදාය රූපය මහ භූත ඇසුරු කරගෙන තියෙන්නේ. මහ භූත නෙමෙයි මහ භූත ඇසුරු කරගෙන තියෙන වතුර ඇසුරු කරගෙන තියෙන නමුත් වතුර නෙවෙයි. හැම වෙලාවෙම මහ භූත ඇසුරු කරගෙන පවතින උපාදාය රූපේ මහ භූත නෙවෙයි. අපි ලස්සන චිත්‍රයක් ඇඳුම් පිටියේ දැන් බිත්තිය කියන එක වැහෙන්නම චිත්‍රය අඳිනවා අපි. දැන් ඇහෙන් බැලුවොත් බිත්තිය පේනවද? පේන්නේ නැහැ. පේන්නේ චිත්‍රය. අල්ලන්න කියලා අත දැම්මොත් බිත්තිය හොයනවා චිත්‍ර පේන්නේ. එතකොට අල්ලන දේ පේන්නේ පේන දේ අල්ලන්න බෑ. ඒ චිත්‍රයට කියනවා බිත්තිය උපාදාය කරගෙන තියනවා කියලා. බිත්තිය ඇතුළු කරගෙන තියෙනවා. හැබැයි චිත්‍රය කියන්නේ බිත්තිය නෙමෙයි, බිත්තිය කියන්නේ චිත්‍රය නෙමෙයි. බිත්තිය නැතුව චිත්‍රෙට තියෙන්න බෑ. හැබැයි චිත්‍රෙට පුළුවන් මේ චිත්‍රෙට ඉන්න බෑ. චිත්‍රය නැතුව බිත්තියට පුළුවන්. බිත්තිය නැතුව චිත්‍රෙට බෑ. චිත්‍රය බිත්තියෙන් තොරව චිත්‍රය විතරක් ගන්න බෑ. චිත්‍රය ගන්න නම් අපිට බිත්තිය කඩලා බිත්ති කෑල්ලක් එක්කම තමයි ගන්න වෙන්නේ. බිත්ති කෑල්ලක් එක්ක ගත්තොත් උදේ චිත්‍රය ළඟට එනවා වගේ පෙනේ. ඒ හැබැයි ඒක පරිපේලවල තිබ්බ වස්තුවත් එකයි. ඕගොල්ලන්ට මෙහෙම පෙනෙනකොට පෙනෙන දේ ළඟට ගන්නවා වගේ තේරෙනකොට හොඳට දකින්න බිත්ති කැලලත් එකයි මේ චිත්‍රයේ නේද? ඒද පෙනෙන දේ නෙමෙයි මේ තියෙන්නේ කියන එක දකින්න තරම් ඕගොල්ලන්ට තිබුණොත් තමයි මෙච්චර පෙවුනත් පේන දේ අල්ලන්න බෑ, පේන දේ ළඟට ගන්න බෑ කියලා නෝන ඕගොල්ලන්ට එන්නේ. ඔය ඇත්ත ඔක තමයි රූපයේ ඇත්ත. ඒක ඉතාම ගැඹුරුයි. ඒ හින්දා තමයි මම කිව්වේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට කල්පනාක මම අවබෝධ කරගත්ත මේ ධර්මයේ ගැඹුරුයි ලෝකේ තේරෙන්නේ නැහැ කියලා. ඈ එතකොට මේ ඇත්ත අහගෙනම මිසක අපිට කවදාවත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැත්තම් මේ පින්වතුන් තනියම බණ භාවනා කරනකොට මේක මේ රූපේ ඇත්ත අවබෝධ කරගත්තොත් තමයි මම කිව්වේ පච්චේක බුද්ධෝ සම්මා සම්බුද්ධ කියලා කියන්න වෙනවා කියලා. ලෝකේ ඉන්න කිසි කෙනෙකුට කවදාවත්ම ඇත්තම ඇත්ත උනට වෙහිලා තියෙන්නේ. ඇත්ත වෙහිලා තියෙන්නේ. 아무තු දෙයක් නෙමෙයි. මේට අවුරුදු දහස් ගාණකට ඉස්සෙල්ලා ඇහැට පෙනුණු වර්ණ රූපයක් තිබුණා ඒ රූපය ඇත්තක්. අවුරුදු කෝටි බිලියන ගාණකින් පහළ වෙන ඇහැට පෙනුණු රූපයක් තියෙනවා එදාට තියෙන රූපෙ. දැන් මේ වර්තමාන රූපේ තියෙන ඇත්තත් ඇත්තම තමයි. මොකද ලෝකේ ඇත්ත එකයි කාලේ බොරු කාලේ කියලා එකක් නැහැ. ඒකෙදි ඒක හදාගත් එකක්. කාලය කියන එක. ලෝකේ තමයි ඇත්ත. මම ඒකට අර උපමාවක් කිව්වේ මේ කාලය කියන එක බොරු කියන්න දැන් අද දවස මොකද්ද? 2014 ජූනි මාසේ 14 වෙනිදා වෙලාව 2යි. අපි කාලෙන් ගත්තොත්. මේ වෙලාවට ගත්තාම ලංකාව ගන්න ලංකාවේ අය අතීතේ අපි අනාගතේ 2014 ජූන් ජූනි මාසේ 14 වෙනිදා දවල් දෙක වෙනකොට ඕගොල්ලෝගේ ජීවිත මොන වගේ වෙයිද කියලා ලංකාවේ අයගේ තාම කියන්න පුළුවන්ද අපිට? බෑ. නමුත් ඒ ඇයිද කිය හැකි උපහාසයට මොකද වෙලා තියෙන්නේ කියන එක කිව්වේ හැකි. නේද? නමුත් එතකොට ඒගොල්ලෝ අතීතේ අපි අනාගතේ. නමුත් දැන් අපි දුරකථන කරගෙන දැන් කතා කළොත් මොකද මේ වෙලාවේ කරන්නේ කියලා දැන් අපිට කතා කරන්න පුළුවන් නේ අන්න. මේක තමයි ඇත්ත. එතකොට ආර්ථික බොරු කාලය කියන එක. ඒ වගේ අතීතයේ කිව්වත් අනාගතයේ කිව්වත් වර්තමානයේ කියලා කාලය කියන එක බොරුවක්. නමුත් හැමතැනකම කාලයෙන් ඔබ්බේ තිබුණ ඇත්තක් තියෙනවා ඇත්තක්. ඒ ඇත්ත හැමදාම එකයි. ඒකයි ඒහි පස්සකෝ කියලා අදත් වෙන්නන්න පුළුවන්. මේ ධර්මයේ අකාලිකයි කියලා අදත් වෙන්නන්න පුළුවන්. එදා පෙන්නපු දෙමයි අද. ඊට පස්සේ ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් ආයතන වශයෙන් හෝ ඔන්න ඔය වගේ රූපයේ ඇත්ත ඉස්සෙල්ලා ඕගොල්ලෝ අහලා ඉගෙන ගන්නවා. තේරුණා නේද? සම්මා දිට්ඨිය කියන්නේ ඕගොල්ලන්ට ඇහැට පෙනෙන රූපේ මෙන්න මේ මට්ටමට දැකපු දවසටයි ආශ්‍රව ධර්ම මනසේ යෙදෙන්නේ නැත්තේ. එහෙම වුණොත් තමයි ඒබඳු ආශ්‍රවයෙන් බලලා ලෝකී කියලා එකක් පොදවාගෙන ජරා මරණ දුක් විඳිනවා කියන එක නතර වෙන්නේ. එළපෙනවා. සමාධිත්‍ය. අවිද්‍යාව මෙන්න මේ රූපය ඇත්ත මෙන්න මේකයි. රූපය ඇත්ත. ඇහැට පෙනෙන මම ওই රූප වලින් එකක් කිව්වේ ඇහැට පෙනෙන රූපය ඇත්ත උනෝකයි. ඕකට පක්ෂ නැහැ, පන්ති නැහැ, කුල නැහැ, ભેද නැහැ, ભેද නැහැ, ආගම්, ಜಾති, මිනිස්සු කිවිසම් ඕ මොකුත් නැහැ. රූපය කියන එකේ ඇත්තට දෙවියන්ට පහළ වෙච්ච උපාදාය රූපයක් තිබුණා තිරසංගත්තුන්ට පහළ වෙච්ච උපාදාය රූප රූපයක් තිබුණාට මිනිස්යන්ට රූපය කියලා යමක් තියෙන සතර මහා ධාතුව උපාදාය රූපයි. කියනකොට වතුරයි වතුර මත ඡා පහළ ඡාය රූපය වගේ ওই වගේ මට්ටමක තමයි ඔක්කොටම තියෙන්නේ. එතකොට ඇහැට පෙනෙන රූපය ඇත්ත මොනවායි කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ එයා ඇහැ ගැනත් ඉගෙන ගන්නට වෙනවා. ඈ කන නාසය දින ශරීරය කියලා ටිකක් ඉගෙන ගන්න වෙනවා. නමුත් එච්චර අමාරු නම් ඒ මුකුත් එපා. ඇහැට පෙනෙන වර්ණ රූප විතරක්ම බලන්න. රූප ගොඩාක් අමාරු නම් ඔක්කොම අතහරින්න ඇහැට පෙනෙන වර්ණ රූපේ ඔන්න ඔය කියපු ගති ටික තියෙන තැනට දකින්න එන්න. අරිහත්ත්වයටම පුළුවන්. අර ඉතුරු රූප ටික ඕගොල්ලන්ගේ මනස උතෙන්ට එනකොට ඉතුරු රූප ටික ඉබේම මේ මට්ටමට එනවා. ඒ හින්දා අනිත් ඒවා දන්නේ නැහැනේ අපි කියන තැනකින් ඔන්න ඕගොල්ලන්ට මේ ටික දැන් ඉගෙන ගත්තොත් එක රූපයක් එක ඇහැ පිළිසිඳ දැකින්න විතරක් භවනා කරන්නේ. ගොඩාක් දේවල් අමාරු නම් ඇහැ කියන එක ඒක අමාරුයි කියලා හිතනවනම් ඇහැට පෙනෙන රූපේ කියන එක විතරක් පිළිසින දකින්න භාවනා කරනවා මේ ශාසනය ඇසුර කරන්නේ ඇයි ඇහැට පෙනෙන රූප ආයතනයේ පිළිසින දකින්නයි මේ උත්සාහවත් වෙන්නේ කියන තැනකින් හැසිරෙන්නේ එච්චරයි නේද ගොඩාක් වැඩ නැහැ එක රූප ආයතනයක් පිළිසින දකින්න විතරයි ඔයගලන්ට තියෙන්නේ දැන් ওই රූප ගොඩාක් 28ක් තියෙන ඒවා අමාරුනේ ගොඩක් එකක් පහසුයි නේද හරි දැන් ඔයගලන්ට තියෙන්නේ ওই වර්ණ සටහනේ මම විස්තර ටිකක් කිව්වා. ඔය මම කියන ටික කිව්ව නෙමෙයි ඔක බුදුහාමුදුරු දේශනා කරපු පිළිසිදුම පිළිසිදුම බුද්ධ වචන ටික මම කිව්වේ අභිධර්මයේ කියලා අපි පැත්තකට දාලා තියෙන්නේ නමුත් අභිධර්මය කියන්නේ අධිපඤ්ඤා කියන මාර්ගඵල මට්ටමේ ප්‍රඥාව අභිධර්මයේ ධම්මසංගණි ප්‍රකරණ ඉගෙන ගත්ත පමණකින් චුල්ලසෝතාපන්න සෝවාන් වුණා වගේ කියනවා. එතකොට තේරුම් ගන්න ඔය අපි කියන විදිහේ සිත් 89යි චෛත්‍යක 52යි නෙමෙයි ජීවිතෙන් දකින්න ඕනේ නෑ. මේ විදිහේ ජීවිතෙන් දකින මට්ටමට. ඒ අභිධර්මයේ උපාදාය රූපය ගැන පෙන්වන්න හැටි ඔය මම පෙන්වන්නේ. ඔයගලන්ට. රූපය ගැන බුදුරජාණන් වහන්සේ පිටික පෙන්වලා තිබුණු හැටි වෙනස කර තියෙන ජීවිතේ පෙන්වපු විතරයි උපමාවක්. එතකොට ඔය මට්ටමට ඔන්න ඔබ තමයි සම්මා දිට්ඨිය දැන් මොකද්ද? රූපයේ ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. තේරෙන්නේ? මොකද සීමා නොකරන ලද මනසක් පවතින තැනක ගස් ලැබු ඇටේට ඇතුණු ගහ කියන තැනට ආйти සීමා නොකරන ලද මනසක් පවතින තැනක ඇත් ඉදිරිපිට වෙන රූපය ඇත්ත නොකයි. ඔය ඇත්ත නොදකින හැම වෙලාවකම දකින මට්ටමට නොදකින හැම මට්ටමකම අපේ මනසේ ඒ නොදැකීම තමයි අවිද්‍යාව ආස්ව ධර්ම යෙදෙනවා ඒ මත කාම වෙන්න පුළුවන්, රූප වෙන්න පුළුවන්, අරූප වෙන්න පුළුවන් ලෝකයේ ගොඩනැගිලා ආපහු එබඳු වර්තනේ විපාක කුත් ඉඳලා එබඳු මට්ටමේ භූමියක ඉපදීම පිණිස පවතිනවා. ඊට පස්සේ දැන් ඔන්න සම්මා දිට්ඨිය කියන එක දැක්කා අපිට මේ ආයතනයේ ඇත්ත දැකේ. මතකද මම මෙහෙවිල කරපු දේශනාවේ ඉස්සෙල්ලාම සලායතනික සූත්‍රය කරපු එක. චක්කුම් වික්කේ අජානං අපස්ස යථා භූතං ඇහි ඇත්ත ඇති නොදන්නේ නොදකින්නේ රූපේ ඇත්ත ඇති නොදන්නේ නොදකින්නේ කියලා දුක ඇති වෙන තැනටම පෙළක් වෙනව නේද මම එතින්ට තමයි මේ කියන්නේ අපව මේක ඇත්ත ඇති නොදන්නේ නොදකින්නේ මෙහෙමයි ජානම් පස්ස යථා භූතං ඇහි ඇත්ත ඇති දන්නවනම් දකින්නවනම් රූපේ ඇත්ත ඇති දන්නවනම් දකින්නවනම් දුක නැති වෙනවා දුක හේතුවක් නැති වෙනවා කියලා පෙන්වනවා එතකොට දැන් ඔන්න සම්මා දිට්ඨිය ඔයගලන්ට ලැබුණා. දැන් ඔය දුක දුක ඇති වෙච්ච හැටි දුක නැතිවීමත් නැති කරන මගට සම්මා දිට්ඨිය කියන ටික ලැබෙන තැන අනුමානට අහලා දැනගන්න තැනට එනකොට ඕගොල්ලන්ට සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය ඇති කරගන්න සෝතාපට්ටි අංගයන්ගෙන් දෙකක් හම්බ වෙනවා. ওই ටිකට එනකොට කල්යාණ මිත්‍රාසුර සද්ධර්ම ශ්‍රවණය. දැන් එහෙනම් ඇහැ පිළිසිඳ දත යුතුයි කියන නුවණක් එනවා. කෘත්‍ය ඥාන. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ සීලේක පිහිටල සමත කමඨානකින් හිත වඩමින් මෙන්න මේ දර්ශනය බලන්න ඕනේ. නමුත් ওই දර්ශනයේ ගැඹුරු වැඩි. ඒ හින්දා මම මතක් කළ මේකද මූලක්ලේශයක් තියෙන තැනකින් ඕක ගෙවෙන්නේ. තව කෙලෙස් ටිකක් තියෙන අපි ගාව විපල්ලාසයි රාගදේශ මොහයි කියලා. ඒ හින්දා වෙන උපායක් කරනවා අපි. වෙන උපායක් කියන්නේ දැන් මේ දර්ශනයේ ගැඹුරින්ද ඕක පොඩ්ඩක් චතුරාර්ය දැන් මෙබඳු දර්ශනයකට මෙබඳු ඇත්තකට මෙබඳු තැනකටයි අපි යන්න ඕනේ කියන තැන ඉඳලා එක පැත්තකින් තබලා අපි වෙන පැත්තකින් යනවා දැන්. ඒ කියන්නේ ලෙඩෙක් අරගෙන ස්පිරිතාලේ ගෙනිච්චා. ගෙනිච්චාම මේ තුවාලයක්. දැන් තුවාලෙට බෙහෙත් දාන්න හදනකොට තුවාලෙට බෙහෙත් දාලා තුවාලෙ හොද කරන්නයි ඕන. ඊට පස්සේ බෙහෙත් දාන්න බෑ මේ බෙහෙත් අල්ලලා නැහැ සීනි වැඩි. දැන් මොකද කරන්නේ? දැන් තුවාලෙට බෙහෙත් කරන එක නතර කරලා බෙහෙත් අල්ලන්න පුළුවන් මට්ටමට ගන්න මේකට බෙහෙත් කරන්න වෙනවා. එහෙම වෙනව නේද? දැන් මේක තමයි ඕනේ. නමුත් ඒක කරන්න මේක කරන්න එපා. ඊට පස්සේ ඔන්න පුළුවන් තරම් සීනි අඩු කරනවා. සීනි අඩු කර කර ඒකට බෙහෙත් දීදි බෙහෙත් දීදි උත්සාහවත් වෙන මේක හොඳ කරන්න. මේ ගැන නෙමෙයි දැන් ලොකු සැලකිලි දෙන මොකද මෙතන හැදෙන්න තු මේක බෑ. එහෙනම් ඒ වගේ දැන් තුවාලේ හොඳ කරනවා වගේ තමයි මේ රූපය ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. මෙතන මේ දර්ශනය ඕනේ. නමුත් ඕක පුළුවන් කමක් නැහැ ඊට මෙහා ලඩක් තියෙනවා මොකද්ද? රාග දේශ මොහ විපල්ලාස කියන තැනකින් තදින් අපේ මනස ඇලිලා බෙදලා මේ දර්ශනේ පේන්නේ. ඒක අඩු කරගන්න එකක් දෙන්න වෙනවා දැන්. හරිද? දැන් තීනිය මාරු ඒකට තමයි විදර්ශනා කියලා කියන්නේ. තුවාලෙට දෙන බෙහෙත නෙමෙයි විදර්ශනා කියලා කියන්නේ. තුවාල තීනේ වලට දෙන බෙහෙතට. අර තුවාලෙට දෙන බෙහෙතට කියන සම්මා දිට්ඨි කියලා. ඇත්ත ඇති යථාර්ථ ස්වභාවය. තේරුණාද? මේ විදර්ශනාවෙන් වෙන්නේ නිට්ටය සැපයි ආත්මය සුභයි කියන විපල්ලාසක වෙනවා. විදර්ශනා ඥානයෙන්. අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන ඥානය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න සල්ලු මට්ටමේ කෙලෙස් අඩු වෙනවා. අඩු වෙනකොට අඩු වෙනකොට අඩු වෙනකොට සීනි අඩු වෙනකොට තුවාලෙට වෙහෙදා ගන්න පුළුවන්. අපහසුකම්තරෝ බර නැතුවම පෙනින් දියල්ලන්න බෑ කියන ඕන කෙනා ඔයගොල්ලන්ට. බරක් නැහැ. මොකද අද මෙතන බර වැඩි. ආසව මේ ජීවිතේ නෙමෙයි බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් ආස්කෝ කියන්නේ. දැන් ඔය ආශ්‍රව කියන ඒවා තියෙන සිංහල බේත් ක්‍රම වලටත් තියනා නේද? පිප්පල් අධ්‍යාස විහාරයෙන් කියලා ආශ්‍රව. ආශ්‍රව. ඒ ආශ්‍රව හදන හැටි දන්නවා. මම ගොඩක් දන්නේ නිකන් අහලා තියෙනවා. ඔය ඕව හදලා පොළොව ඇතුලේ වල්ලා මුට්ටියක දාලා පල් කරලා තමයි ඒවත් හදන්නේ. ඒ වගේ බොහෝ කාලයක් පල් වෙච්ච කෙලෙස් ගොඩකට තමයි මේ ආශ්‍රව කියන්නේ. පල් වෙලා පල් වෙලා පල් වෙලා ඉතින් ඒ වගේ එතකොට දැන් සීලයක පිළිතුර සමතකමටහනකින් හිත වඩමින් දැන් අපි කරන්න ඕනේ මොකද්ද? සීලිය අඩු වෙන්න මොනවද විදිහේ නේද? මෙත් පොම් පෙති ටිකක් හරි මොනවා හරි ටිකක් දෙන්න වගේ අපි දැන් මේ විදර්ශනා භාවනාව කරනවා. හරිද? මම විදර්ශනා භාවනාව ටිකක් කියලා දෙන්නම්. විදර්ශනා කියන එකදී ඒ කියන්නේ දැන් ලෝකයේ තුල තියෙන දේවල් අපිට ඇත්ත වෙලා වැඩි. දුවා පුතා ගෙවල් දුරවල් අම්මා තාත්තා අයියා අක්කා රණ රිදී කියලා චුට්ටක් ඇත්තන් හිත රිදෙනවා අඬනවා සතුටු වෙනවා චූටි දෙකින් ඒක ඇත්තම වෙල ජීවිතේ ආය පොඩ්ඩ හැරෙන්න තස්සමයක දෙන්න ඒක ඇත්තමම ඇත්තයි වෙලා මෙහෙම ඉන්නේ ආයේ හුලම් බින්දුවකටත් යන්නේ ඉන්නේ නැති මට්ටමකට තියෙන්නේ. ඉතින් මෙන්න මේ මට්ටම ඉස්සලා අඩු වෙන්න ඕනේ. කැලෑව ගිනි තියන්න ඉස්සෙල්ලා ඒක කපලා පොඩ්ඩක් පියලෙන්නවත් දාන්න. කිරි සහිත තෙත සහිත බව තියෙද්දි. බුදුරජාණන් වහන්සේ ඔය මම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ බුදු නෝ මට අද්භූත ආශ්චර්යමත් විතර්ක තුනක් පහළ වුණා. අද්භූත ආචරණ විතර්ක තුනක් පහළ වුණා. ඉස්සර අද වගේ ගිනි පෙට්ටි තිබුණේ නැහනේ. බෝසතන් වහන්සේ හිතුණලු ගිනි ගන්න ගිනි දැල්වන්න කියලා දඬු දෙකක් ගන්නවන කෙනෙක් කිරි තියෙන අමු සහිත දියේ තියෙන දඬු දෙකක් අරගෙන ඇතිලු කවදාවත් මේකෙන් ගිනි පුදවා ගන්න බෑ කියලා හිතලා මොකක් නිසාද? කිරි සහිතයි අමු සහිතයි තෙත සහිතයි ඊගාට තේරුණාලු කිරි නෑ වියලි නමුත් තෙති වතුර තියෙන දඬු දෙකක් අරගෙන අතුල්ලන්න හදුවා ඒක කවදාවත් නෑ තෙතක් නැති කිරිත් නැති අමුත් නැති දඬු දෙකක් අරගෙන අතුල්ලුවොත් නම් ගින්න පුදව ගන්න පුළුවන් ඒ වගේ තෙත සහිතයි, කිරි සහිතයි, දිය සහිතයි තම වස්තුකාමයේ, ප්‍රේතකාමයේ කියන දෙකම ඇසුරු කරගෙන කවදාවත් කින් දන්නන්න බෑ වගේ මේ ධර්මක අවබෝධ කරගන්න බෑ ධ්‍යාන අභිඥා ලබා ගන්න බෑ කියලා හිතනවා. තෙත විතරයි කිරි නෑ අමු නෑ වගේ වස්තුකාමෙන් වයින් වෙලා නම් ප්‍රේතකාමේ තියෙනවා. ඒ තෙත තියෙනවා. ඒකටත් බෑ කියලා හිතනවා. ඉතින් තමයි පහු කාලේ බෝසතාන් වහන්සේ කාමයන් ගින්වීම අකුසල ධර්මයන් ගින්වීම විවේකයෙන් හටගන්න. කාමයන් ගින්වීම කිව්වේ තිත පරිතයි. මේ මේ අමුයි කිරි කාමයන්ගෙන් යුක්තයි. ක්ලේශයෙන් යුක්තයි කියන්නේ තිත සහිතයි. කාමයන්ගෙන් වෙන්ව අකුසලයෙන් වෙන්ව තිතත් නැහැ අමුත් නැහැ. ඒ විදිහට තමයි ප්‍රතිපදියන්නේ තියෙන්නේ. ඒ මට්ටමට ආවොත් තමයි මේ ඇත්ත දකින්න පුළුවන් මේ ධහම සම්බෝධියට පත් වෙනවා නම් මෙහෙම වෙන්න ඕනේ කියලා තේ තුළ තමයි බාගතුන් වහන්සේ බෝසත් අවදි වුණා. බෝසත් වෙන්නේ මේ ගිහින් මාලිගාවෙන් ගියාට පස්සේ ඊට පස්සේ තමයි මේ ධහමට යමුනේ. ඒ වගේ අද තෙත සහිතයි කිරි සහිතයි මේ අරමුණේ අපි. හොඳට බල මතක තියාගන්න මේ අරමුණේ තිත සහිතයි කිරි සහිතයි මේකේ ගින්දර උපදින්නේ නැහැ. දෙවි චිත්ත සමතයක් එන්නේ නැහැ. මේ ඒකාසියු ඥාන දර්ශනයක් උපදින්නේ නැහැ. ඈ තියෙන දේ අල්ලනවා අල්ලන දේ තියනවා කියලා බොරු කළා කළා කළා කළා කළා ඔය ආශ්‍රය මත වැරද්ද තියෙන්නේ එතන නෙමෙයි දැන්. ඒ ආශ්‍රය මත ගොඩනැගිච්ච තැනකයි ඉන්නේ අපි මෙතනවත් නැහැ. අපේ නිත්‍ය සංඥාව වැඩ කරන හැටි දන්නේ නැහැ. අපි කියමු දැන් ආලෝකයේ බල්බයකපත් වෙනවා. දැන් ඔක තත්පරයට 60 වතාවක් නිවෙනවා කියන ඇත්තක් තියෙයි. හරිද? නමුත් ආලෝකයේ නිට්ටයයි කියන එක ආලෝකයේ මෙච්චර වෙලාවක් තියෙනවා කියන එක අපි වචනින් කියන්නේ අපි කරන වැඩෙන් කියන්නේ. මම පැයක්ම පොතක් බලවනේ මේදී. මම පැයක්ම පොතක් බලවනේ කියනවා. පැයක්ම පොතක් බලුවා කියන එකෙන් තියෙනවා ආලෝක පැයක්ම තිබ්බා කියලා. ඒ වගේ ඒ ආලෝක උදව් කරගෙන අපි වැඩක් කරලා කරපු එක අපි ඉන්නේ ඒකයි කියන්නේ. ඉතින් කොහෙද අපි හොයන්නේ? එතකොට ඒ නිසා ආස්වාදම කෙලෙස් නිසා ඇතිවෙච්ච කෙලෙස් එකකින් අපි ජීවත් වෙන්නේ. ආස්වාදම නිසා ඇතිවෙච්ච කෙලෙසයක් තියෙයි. ඒ වගේ අද අපි කෙලෙසයක් නිසා කෙලෙසෙක් තියෙනවා. එතකොට මෙන්න මේ රළු කෙලෙසි ඉස්සලා අඩු වෙනවා. අඩු වෙනවා. සීනියම රෝහඳ වෙනවා වගේ. එතකොට ලෝකේ තියෙන වස්තුකාම ක්ලේශකාමය අඩු වෙන්න ඕන ගෙවල් දොරවල් ගන්නදී මුතුනේ. ඒක ඔක්කොම අපිට කරන්න බෑ. ඒකට අපි උපායක් කරනවා. අපේ කැලේ තියෙන ඔක්කොම කටු වහලා යන්න අපිට අමාරුයි. එහෙනම් අපි අපේ කකුල් දෙක වහ ගන්නවා. වගේ රන්දදී ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් කියන ඔක්කොම ධර්මතා ටික අහුවෙලා තියෙන්නේ අපිට මම සහ මගේ දුව පුතා කියලා මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු වටා හිඳයි අනිත් දේවල් වලට අපි බැඳලා තියෙන්නේ මුල්ව කෙලෙසේ තියෙන ජීවිතේට තමන්ට තමන්ට ලෙඩක් හැදේ දුකක් හැදේ කරදරයක් වේ මහලු මොහොත අසනීපකම බලන්න කෙනෙක් නැහැ තමන්ට තනිකම තමන්ට පාළුව තමන්ට දුක තමන්ට සැනසෙන්න සතුටු වෙන්න කියන තැනකින් තමන්ට දුකක් නැතුව ඉන්න හින්දා තමයි දුවෙක් පුතෙක් බිරිඳාවෙක් ස්වාමියෙක් මේ මේ මේ මේ මේ මේ විදි ටිකක් හදාගත්තේ තමන්ට පහසුව පිණිස මේ ඔක්කොම තියෙන්නේ කෙරුවල් කරනකොට ආත්මార్థකාමිකම ඊට පස්සේ ඒක දැන් අපිට තේරෙන්නේ දැන් කවුරු හරි කෙනෙක් ඔය අම්මා උනත් නැතිවොත් අනනකොට බලන්න අනේ අම්මා හිටියනම් මට කණ්ඩ දුන්නා උල දුන්නා රෙදි හේතුවා අනේ කවුද මට මේවා කරලා දෙන්න ඉන්නේ කියලා මේ තමන් ගැනනේ කියන්නේ අම්මා ගැනද කියන්නේ මේ තමන්ට වෙච්ච පාඩුව විඳ ගන්න දරුවාට නෝනේ මේක බලන්න ඇත්ත ඇයි අම්මා හිටියනම් මෙයාට වැඩ කරදෙන්න ටික කළද කියලා කියන්නේ තියෙනවා නම් ඒව මම කියන්නේ නැහැ නමුත් මේ ඒක ලෝකෙ තුල අපි දකිනවා ඇත්තට සෙනෙහසන කියන එක. නමුත් සත්පුරුෂය කියන්නේ ඇඳීම තේරුමක් නැහැ කියලා බුදුහාමුදුරු තේරුමක් නැහැ කියන්නේ තෘෂ්ණාව නිසා දුක ඉන්නේ කියලා කියන්නේ ඒකයි. නමුත් මම කිව්වේ මනුස්ස දහවත් නැහැ කියන තැනක නෙමෙයි යථාර්ථය ගැන බලන්න කියන එක. මම කතා කරන මේ හැමතැනකම හොඳට මනුස්ස දහම තියෙනවා. නමුත් මේ උගලන්ට ලෝකයේ දේවල් හැමදාම අහන්න පුළුවන් නේද? මම ටිකක් ගැඹුරු මේ කියන්නේ. ඒ හිතන්න ගන්න එක තමයි මගේ ස්වභාවය. ඒ එහෙම නැතුව හාමුදුරු කුසල කුසලෙවත් දන්නේ අම්මා තාත්තත් නැහැ කියනවා කියලා හිතන්නේ නැතෝ මොකද ඒකට මම පස්සේ අර ටිකක් කියන්නේ. එතකොට මේ හැමතැනකම කියන්නේ තමන් ගැන. එතකොට මේ තමන්ට උපකාර වෙනස තමයි දුව පුතාගේ නෑදෑයෝ ටික හිටියේ. තමන්ටත් ඒ හැට ජීවත් වෙන්න තමයි ඉඩ කලන් ගත්තේ වාහන ගත්තේ ගෙවල් දොරවල් ගත්තේ කියලා අර වැලක් වැඩෙනවා වගේ නුග ගහක් වැඩෙනවා වගේ තණ්හාව මේ ගිහිල්ලා තියෙන්නේ දැන්. එතකොට මුල මෙතන. ඒ හින්දා අපි ඔක්කොම අරමුණු වල කෙලෙස් අයින් කරන්න යන්නේ නැහැ. සවිඥානික වස්තු ටික විතරක් නුවණින් බලනවා. තමන් සහ තමන්ගේ දුව පුතා කියන දැනකින්. ඒකද දෙපා මේ පැත්තේ විතර කියන්න බෑ. බලවත් වැඩි දුව පුතා කියන දැනකින්. ඒ හින්දායි දෙපැත්තම යන්න වෙන්නේ. අජත්තමවා කාය කානුපස්සීවිරති බහිද්ධාවා කාය කානුපස්සීවිරති අජත්ත බහිද්ධාවා කාය කානුපස්සීවිරති කියලා දෙකක් දෙන්නේ විදර්ශනා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ සත්‍යයේ පුද්ගලයේ කියලා දකින තැනක සාමාන්‍ය ලෝකයේ දකින දෙයට වඩා උබ්බෙන් ඇතුළතින් බලනවා සාමාන්‍ය ලෝකයේ දකින දෙයට වඩා උබ්බෙන් බලනවා මොකද්ද සාමාන්‍ය ලෝකයේ සත්‍යයේ පුද්ගලයේ කියන තැනක තියෙන ධර්මතාවය මොකද්ද කියලා බලනවා මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලනවා. එයා රූපය ගැන හොඳට බලනවා කේස්ලොම් නිදක් හම්මස් වශයෙන් කොටස් වශයෙන් අපෝ බලන්න පුළුවන්. එහෙම නැතිනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අරගෙන බාහිර ධාතුවට ආදේශ කර කර කෙස් කියන්නේ මේ ශරීරයේ එක පටවි ධාතුවක් බාහිර ගස්වල වල තියෙන පටවි ධාතුවයි කෙස් කියන පටවි ධාතුවයි දෙකම එකයි නේද ගස්වල වල තියෙන මේ තදගතිය සත්‍ය පුද්ගල කෙනෙක් නෙවෙයි නම් කෙස් කියන මේ තද ස්වභාවය සත්‍ය පුද්ගල නෙවෙයි නේද හුද්දට එකක් එකක් එකක් ගන්න පටවි කොටස් ටික පටවියට සමාන කරලා හිතනවා පිත්තෙන් සරෝලේ දහඩිය මේවා මේ ශරීරයේ ගලන වෙගෙන ආපෝ ස්වභාවය එකක් එකක් කරගෙන පිත්ත කියන්නේ ආපෝ ස්වභාවය ලිම් වැව් පොකුණු වල තියෙන ගලන වේගන ස්වභාවය පිටකේ ස්වභාවයත් එකම එකයිනේ. ලිම් වැව් පොකුණු වල තියෙන ආපෝ ස්වභාවය සත්‍ය පුද්ගලෙ නෙවෙයි. එනම් පිට සත්‍ය පුද්ගලෙ කොහොමම නෙවෙයි නේද කියලා හොඳට ධාතුව ධාතුව සම කර කර බලන්න. බාහිර මේ ශරීරයේ දවන තවන දිරවන ස්වභාවයක් උෂ්ණ ස්වභාවයක් තියෙනවා. බාහිර හිරුවස්නෙන් හෝ ගිනි ගොඩකින් එන උෂ්ණයකුත් තියෙනවා. දෙකම එකයි. බාහිර ගිනි සත්‍ය පුද්ගලෙ නෙවෙයි නම් මේක සත්‍ය පුද්ගලෙ නෙවෙයි. ඒක හොඳට සමකල බලන්න. මේ ශරීරේ උද්දංගම වාතය, අදුර්ගම වාතය, කුච්චිත වාතය, කොට්ටාස වාතය, අංගමං ගන ශරීර අස්පාස මේ වගේ වාත කොටස් 30ක් තියෙනවා. හයක් තියෙනවා. මේ වාතයේ බාහිර වායු ධාතුවයි සමානයි නේද කියලා ඕම් ඕම් වනහනකට කරදර කරන විදිහට ආයෙත් කනවනේ <laughs> පොඩ්ඩක් කියමු අපි එතකොට අවධානය යන්නේ මේ කියන එකට මේව කරන්නත්. හොඳට ඉන්න ඕනේ. ඊට පස්සේ දැන් මට කියන්න බණ අහන ක්‍රමේ මොකද දන්නේ? ශ්‍රද්ධාවේ එකක් පසක ඉඳගෙන බණ අහන්න කියලා තියෙනවා. එකක් පසක කියනකොට ඉඳගැනීමේ දොස් හයක් තියෙනවා. ඉඳගැනීමේ දොස් හයම දුරු කළා මේවා කියන්නේ කාටවත් අමනාපෙත් නෑ වරුවටම බොහොමයි තියෙන්නේ. මොකද හරි වටිනවා මේක මේ ටික ජීවිතයකට ගන්න චූටි දෙයකටත් අපි මොන හරි දෙයක් කනවා හෝ කිව්වම අපි දන්නේ අපේ සිතුවිලි කුඩා කහක ගිහිල්ලා මම කතා කරන බල සියුම් වැඩි ඒකට උපතු දෙන්නේ ඒ හිඳයි ටිකක් අවධානය ගන්න කිව්වා දෙගන්න දොස් ක්‍රම හයක් තේ ළඟින්ම ඉඳගන්නේ දුරින්ම ඉඳගන්නේ පැත්තෙන්ම ඉඳගන්නේ මෙහා පැත්තෙන්ම ඉඳගන්නේ පිටිපස්සෙන්ම ඉඳගන්නේ මේ විදිහට ওই විදිහේ ඉඳගන්න දොස් හයයින් කරනවා තමයි මේ විදිහට එකක් පදන්න කියන්නේ එතකොට මේ ඉඳගන්න ඉරියව්වේ දෘෂ්ටික අයින් කරලා ඉඳින් ඉඳගන්න කිව්වා. ඉතින් මේ පණ අහන්න. එතකොට එතකොට ආධ්‍යාත්මික ධාතු බාහිර ධාතු සමකර කර බලනවා. බලලා කනපුන ආහාරය නිසා මේ රූපය හැදිලා තියෙනව නේද කියලා හිතනවා. ධාතු ධාතු සම කරලා බලලා කනපුන ආහාරය නිසා මේ සතර මහා ධාතු රූපය හැදිලා තියෙනවා. ආහාර නම් හේතු මේ රූපේ නැමැති ඵලය නේද? මේ කය අසුරු කරගෙන පවතින චිත්තචෛසික ටික නිසා මේ මේ සතර මහා ධාතුයි මේ කය ආහාරයෙන් හැදිලා තියෙන ඒ කය අසුරු කරගෙන පවතිනවා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත ඒ නිසා නේද මේ සතර මහා ධාතු රූපේ හැඟීම් දැනීම තියෙන්නේ ඒ කය අසුර කරගෙන පවතින හිත නිසා නේද සතර මහා ධාතු රූපේ හට මෙහාට යන්නේ ඒ කය අසුර කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ සද්ද ඇහෙන්නේ කියලා හිතනවා අපි සත්‍ය පුද්ගලයේ කියන මම කියලා හිතන තැනක ආහාරයෙන් හැදුණු රූපයක් ඒ රූපය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටිකක් තියෙනවා ඒ සිත සහ සිතුවිලි රූපයට උදව් කරලා රූපයේ සිත සහ සිතුවිලි වලට උදව් කරලා මේ දෙන්න එකතු වෙලා දැකීම මෙහෙම ආදී ක්‍රියා ටිකක් වෙනවා නේද කියලා කොහොම හොදට හිතන්න ඕනේ. ඔන්න හිතනවා. ඊට පස්සේ බාහිර දුවා පුතා කියලා කවුරු සත්පුද්ගල භාවයට සිහි වෙනකොට එතනත් බලනවා. එතනද තියෙන පටවි ධාතුවක් තියෙනවා බාහිර තියෙන පටවි ධාතුවක් තියෙන පටවි ධාතුයි නේද? බාහිර පටවි ධාතුව සත්‍ය පුදේ නොවන වගේ ඒ පටවි ධාතුව සත්‍ය පුදේ නෙවෙයි නේද? කියලා හිතලා ඒක ඒ රූපිත කන ගුණ ආහාරයෙන් හැදලා තියෙන්නේ නේද? ඒ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණේ සිත ඒ කය ඇසුරු වෙනවා. ඒ නිසා ඒ කය සවිඥානික. ඒ සිත නිසා ඒ කයේ සතර මහා ධාතු රූපේ යෑමේම වෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි ඒ හිතම එතන දැකීම හැම වෙන්නේ කියලා ඒකත් බලනවා. එතකොට පුතා දුවා කියලා බලන්න රැවටෙන්න පුළුවන් ඒ කයේ සතර මහා ධාතු රූපයේ හැදී ඇතිවලා තියෙන්නේ කය අසුර කරගෙන පවතින හිත නිසායි කියලා එයා හොඳට දන්නවා. මොකද මම මතක් කරා ඉන්ද්‍රිය පුරුසින්ද්‍රිය ජීවිතේ කියන රූප ටික. ඒක. ඔහොම බාහිර රූප ගැන විදර්ශනා කරනවා. නෝනේ මෙනෙහි කරනවා. හරිද? ඊට පස්සේ තව විදිහකට අර කිවි කෙස්ලොම් නියදත් හම්මස්නහරයට ඇට මිදිට කුණු කොටස් ටිකක් පස්සේ බලලා ඒ නිසා මේ කන බොන ආහාරයෙන් ඒබඳු කුණු කොටස් වලින් යුක්ත මේ කය හැදිලා තියෙන කන බොන ආහාර නේද කියලා ඒබඳු කය අසුර කරගෙන පවතින සිත නිසා සංඥාන කුල තියෙන්නේ සිත නිසා යෑමෙන් වෙන්නේ ඒබඳු කය අසුර කරගෙන පවතින සිතේ අරමුණ දකින්න කියලා බලන්න පුළුවන් එහෙම නැත්නම් කෝටු කෑලි හිතෝලා ලී කෑලි බඳලා ලී කෑලි කියලා වැල්ලුලින් බඳලා මැටි උබ්බලා උඩින් පිළියම් කරපු මැටි බිත්තියක් වගේ ඇට පෝරු දිගට හරහට හිටවලා ලේ නහරවල් වලින් බැඳලා මස් ඔබ්බලා හැම සිවියෙන් උපදාපු මේ රූපේ හරියට මෑ වරිච්ච බිත්තියක් වගේ නේද මේක කනබුන ආහාර නේද හැදෙන්නේ හත්තිපොදුම සූත්‍රයේ සරිත් මහ රහතන් වහන්සේ පෙන්නන්නේ කනබුන ආහාර නේද හැදෙන්නේ කියලා බලනවා එබඳු කය ඇසුරු කරන මේ ධිට්ඨිය ඇසුරු කරගෙන පොතේ චිත්තචෛතසික ටික නිසා මේ ධිට්ඨිය මෙහෙම හැදෙලා තියෙනවා. එබඳු ධිට්ඨිය ඇසුරු කරන පොතේ හිත නිසා මේ ධිට්ඨිය හැංගීම් දැනෙන තියෙනවා. කියලා හොඳට බලනවා. අජත්තංවා පහිතාව අජත්ත පහිතාව. ওই විදිහට නිතරම වැඩට යද්දී ඉදිරියට යද්දී නුවණින් ටික ටික ටික ටික මෙනෙහි කරනවා. දැන් අර කෙවුල දර්ශනය වෙනම එකක් මේ මේ දැන් සීනියම වලට දෙන්නේ බෙහෙත හරිද මේ ලෙඩේට බෙහෙත නෙමෙයි දැන් ප්‍රධාන ලෙඩ වාක්‍ය නතර කරලා තියෙන්නේ හරිද තුවාලේ මහ විශාල තුවාලයක් වගේ තමයි මොකද රූපේ ඇත්ත ඇති හැටි දක්න දැනම එන්න ඕනේ එතෙන්ට ගන්න දැන් මේ සීනියම අමාරු අඩු කරන්න මේකේ හරිද ඊට පස්සේ මේ දැන් සීනි අමාරුව බෙහෙත් දෙනකොට ඒකට උරුත්තු දෙන්න ආහාර සපයමු අපි. ඈ ආහාර ප්‍රත්‍ය ඒ වගේ සීල සමාධි දෙක උදව් කරනවා. දැන් බෙහෙත් දෙනවට අමතරව එළදීම සීනි තියෙන ආහාර දෙන්නේ නැහැ. ප්‍රතිවර නේද? ආහාර වෙනස් කරනකොට වෙනවනේ දැන් බෙහෙත් විතරක් දුන්නට හරියන්නේ. සීනි ලෙඩට આવත් ඒකෙත් තියෙනවා තව වෙලා. ඒ වගේ මේ බෙහෙත් හීනියම වලට දෙන බෙහෙත වගේ තමයි විදර්ශනා කරන්නේ. දැන් හීනියම වලට දෙන බෙහෙත අල්ලගන්නත් අල්ලන්න පුළුවන් විදිහට ආහාර පහනත් උනේ. ඒ වගේ ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රාථමික සංවර සීලය, ආජීව වාර සුද්ධ සීලය, ප්‍රතිසන්නේ සීලය කියන සීලේ දැන් ඒ ආහාර වට්ටෝව හදනවා. ඊට පස්සේ සමත කමඨහනක පුළුවන් තරම් හිත තබාගෙන බුදු ගුණ අසුභේ මරණේ මෛත්‍රිය කියන ටික වඩනවා සති නිමිති තියාගෙන ආනාපාන සතිය වඩනවා කෙටියෙන් ගත්තොත් සමත කමඨහනකට වේගිම ලක්ෂණය තමයි හිත ලැබෙන හැම වෙලාවකම සීමා නොකරන ලද මනසින් ඉන්න උත්සාහවත් වෙනවා මේ සති නිමිති ඔයගොල්ලන් හිත තියාගන්න කියන්නේ මම ඒක නොකිය උපායක් ඔයගොල්ලෝ සති නිමිති හිත තියාගත්තාම වෙලා තියෙන වැඩේ දන්නවද ඔයගලන්ට මේකට සීමා සහිත මේ පෙනෙන ඇහෙන දෙයක අරමුණු ගන්න බැරි කරලා මේ තියෙන්නේ. සති නිමිති ඉර තියාගන්න ඔයගොල්ලෝ උත්සාහවත් වුණොත් අපහසුකම් තොරවම සීමා නොකරලද මනසක් හැදෙනවා ඔයගලන්ට. එතකොට මේ සීමා නොකරලද මනසක් හැදුනහම මේක ලේසි මේක පහසුයි මොකද්ද? සීමිය අමාරුවට බෙහෙත් දෙන එක එකට පහසුයි. ඒ කියන්නේ අර අර නාම රූප ධර්මයේ බලන එකට පහසුයි. අලුතින් ආශ්‍රව ධර්මයෙන් නෑ. ඒ සීමා නොකරලද මනසේ වාසය කරනවා කියන තැනත් අයිතිම සමතකමටහනට. සමති සති නිමිති තියාගත්තාම හෝ එහෙමත් ඔයගලන්ට බැයි නම් හුරු කරන්න වැඩ කටයුතු කරන්න වැඩට යන මං කියවනේ නිවන් දකින ඉදිරි ජීවිත වෙන ක්‍රමයක් වල දෙන්න උදේ ජනහන්සේ පහළවනේ හැමවෙලාවෙම උත්සාහවත් වෙනවා තමන්ගේ පැත්ත දිස තබා සතුටින් තියාගන්න. නැතිනම් තමන්ට ඒ අර්ථය ඉපදෙන විදියට. කිසිව රූපයක් දිහා බලන්න හුරු වෙනවා කිසිම දෙයක නොයලුන නොගැටෙන. ඒ කියන්නේ සීමා කිසිවකට සීමා නොකර ඇහි යමක් වටපිටාව බලන්න යා හුරු වෙනවා. වැඩ තියද්දි. සද්දය ඇහෙනවා. කන පරිහරණය කරන්න හුරු වෙනවා කිසිම දෙයකට සීමා නොකොට. කියන තැනකින් උත්සාහවත් වෙනවා. ටික දවසක් කරලා බලන්න ගෙදර ඉන්නකොට වැඩට යනවා එනෝ ওই ටිකේදී කරලා බලන්න ඕගලන්ට භාවනාව කියන කපහසු වේද කියලා නෑ බොහොම පහසුයි ඊට පස්සේ එක තැනක ඉඳගෙන සති නිමිති කියන ආනාපාන සතිය නම් ආනාපාන සතිය බුදු ගුණ නම් බුදුගේ අසුභය නම් අසුභය මරණය නම් ඕන කමටහනක් වඩන්න පුළුවන් ඒ සඳහා තවත් ප්‍රයෝග කරනවා ඉඩ හදා ගන්නවා මේ පොය වගේ අද වගේ දවසක සිලුත් සමාදන් වෙනවා. තව ටික වැඩි පුර පුළුවන් එතකොට. ඈ ඔන්න පන්සිල් හරි උපෝසථස්ථාන සිල් හෝ ආජීවස්ථානක සීලය සමාදන් වුණා. දැන් මේ සීලය හරිනම් ඔන්න ඔය වගේ උඩින් ඉඳන් ආපු එකක් වෙන්න ඕනේ. දැන් අපි යන්නේ අනිත් පැත්තට. කමක් නැහැ. එහෙම තමයි. එතකොට එයා දැක්කා ඇත්ත ඇති හැටි දැක්කහම එදාට තමයි ආශ්‍රයන් ක්ෂය වෙන්නේ කියලා දැක්කා. ඇත්ත ඇති හැටි දකින්න නම් නීවරණ ධර්ම දුරු වෙන්න ඕන, කෙලෙස් දුරු වෙන්න ඕන, මේකේ බලය අඩු වෙන්න ඕන, විපල්ලාස අඩු වෙන්න ඕන. ඒ නිසා විදර්ශනා කටයුතුයි විදර්ශනා ඥාන වැඩි යුතුයි, වැඩෙන්න ඕනේ. ඒකට චිත්ත සමතයක් ඕනේ. චිත්ත සමතේට සීලයක පිටන්න ඕනේ කියලා ඔය ටික ඔක්කොම සුත විඥාණයෙන් ලැබෙන්න ඕනේ දේවල් පිළිගන්න දේවල්. පිරුණාට පස්සේ දැන් ඕගොල්ලෝ පටන් ගන්නවා මම කිව්ව හින්දා නෙමෙයි බුදුහාමුදුරු කිව්ව හින්දා නෙමෙයි දැන් ඕගොල්ලෝ ලෝක ඥාන දර්ශනයක් තියෙනවා. දුක නැති කරගන්න නම් ආශ්‍රව ධර්ම අවිද්‍යාව නැති කළා ආශ්‍රව ධර්ම නැති කළොත් විතරමම දුක නැති කිරීම වෙන්නේ. අවිද්‍යාව ඇති වෙලා ආශ්‍රය ධර්ම විදුණු දුක කියන එක නතර කරන්න බෑ කියලා දන්නවා. එහෙනම් අවිද්‍යාව නැති කළා ආශ්‍රය ධර්ම දුරු කළා දුක නැති කරන්න නම් විද්‍යාව උපදවා ගන්නවා කියන්නේ මෙන්න මේ සීමා නොකරන ලද මනසක් තියෙන තමයි ස්පර්ශ ආයතන හය ආරම්භය මෙන්න මෙහෙම දකින්න ඕනේ. ගොඩක් නේ අපි කියමු වර්ණ රසතහන මෙන්න මේ විදිහට දැක්ක යුතුයි. ඒක දැක්කා. ඒකත් දැන් අහලා දැනගත්තා ඔයගොල්ලෝ. සුත විඥානේ දැනගත්තා. ඒක දකින්න නම් නීවරණ ධර්ම දුරු වෙන්න ඕනේ. නීවරණ ධර්ම දුරු වෙන්න නම් නැත්නම් විපල්ලාස දුරු වෙන්නට ඕනේ. විපල්ලාස දුරු වෙන්න නීවරණ ධර්ම දුරු වෙන්න නම් ලෝකේ අපිට හම්බෙන අරමුණ වල ඇත්ත දකින්න ඕනේ. අපිට හම්බෙන ඇත්ත. දැන් අර ලෝකයේ ඇත්තනේ, ඒ කියන්නේ පවතින ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවයනේ. දැන් අපිට හම්බෙන දේ තුල ඇත්තකුත් තියෙනවා. අපිට හම්බෙනවා දුව පුතා කියලා අපිට හම්බෙන දේ තුල ඇත්ත තමයි මොකද සත් නාම රූප කියලා දෙකක් තියෙනවා. කියන්නේ අපිට හම්බෙන දේ තුල ඇත්ත. එතකොට ඔකට තමයි අපි තව පැත්තකින් ගත්තොත් සතර පරමාර්ථ ධර්ම කියලා ඔයගොල්ලෝ අහලා ඇති. චිත්තචෛතසික රූප කියලා. චිත්තචෛතසික රූප කියපු එකට නමක් තමයි මේ නාම රූප දෙක කියලා කිව්වේ. එතනදී චිත්තචෛතසික ටිකයි රූපයයි කියන තැනට හිත තබල පුද්ගලික සත්‍ය කියන කෙලෙසෙන් මිදෙනවා. සත්ව පුද්ගල කෙලෙසෙන් මිදෙනවා චිත්තචෛතසික රූපයි කියන ටික තැනට හිත තබලා. චිත්තචෛතසික රූපයි කියන ටික අතහරිනවා මේ පෙනෙන වර්ණ සටහන කියන එකට හිත තබලා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැතුන යම් කිසි සමුදය ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම කියන ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයේ ප්‍රත්‍යනිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියලා මේ යතහ භූත වූ ස්කන්ධයන්ගේ නිරෝධයට හිත තබල මේ චිතිකයි කියලා කතා කරනවා. මේකට කියනවා අසංකත පරමාර්ථය කියලා. මේ ටිකට කියනවා සංකත පරමාර්ථ මේකට අසංකත පරමාර්ථ. සංකත පරමාර්ථයේ හිත තබල තමයි ලෝක පුද්ගල භාවය ඇතිවෙන්නේ. අසංකත පරමාර්ථයේ හිත තබල තමයි ලෝකයේ ඇති චිතිකයි කියන ඒකට ඒකට මේ ක්‍රමයේ තියෙන්නේ. එහෙමයි මේක එන්නේ. එහෙම නැත්නම් එකපාරටම ලෝකේ සත්පුද්ගල භාවයෙන් ඉන්න කෙනෙකුට අසංගත පරමාර්ථයටපත් වෙන්න බෑ. සංකත පරමාර්ථය වෙනස තබල තමයි විපල්ලාසයන්ගේ රාග දේශ මොහයන්ගේ මෙදෙන්න තියෙන්නේ. අසංකත පරමාර්ථයේ හේත තබල තමයි අවිද්‍යාව භව තණ්හා කියන මූල ක්ලේශ දෙක මෙදෙන්න තියෙන්නේ. තේරුම් ගන්න මම මේක එක දෙකකින් කියනවා. මේ විදිහට අපිට ගමන් මඟ තියෙන්නේ. ඊට පස්සේ දැන් පින්වතුන්ට කියන්නේ ටික අහගත්තා අහගෙන අනුපිළිවෙලින් ඒ නාම මේ මේ සීලේක පිළිතිය සමතකම තහනකින් හිත වැඩුව හිතවල නාම රූප දෙක බලනවා කියලා තමන්ගේ නුවණක් ඇතුව කරනවා දැන් එහෙම ටික ටික ටික ටික ටික කරනකොට සීලයට පිටනවා සීලයට පිටලා සමතකම තහනක් කරනවා සමතකම තහනක් කරනවා කියනවාම මම කිව්වේ එකතනක ඉඳගෙන කරන සමතහනයි නුවණින් මෙනෙහි කරන එකයි ඒත් බැයි නම් සීමා නොකරන ලද මනසේ පුළුවන් තරම් ඉන්න උත්සාහවත් වීම සති නිමිති තියාගන්න කියලා කියන්නේ තෝකට ওই උපායමයි සිද්ධ වෙන්නේ සති නිමිති තියාගත්තාම වෙලා තියෙන උපාය තමයි ඒකේ කෙරලා තියෙන වැඩේ තමයි කරලා තියෙන වැඩේ තමයි මොකද සීමා නොකරනක මනසක් හදලා තියෙන්නේ. සීමා නොකරනක මනසෙන් ඇත්ත දකින ඉඩ හදලා වැරද්දට එන්න ඉඩ දීලා ඉඩ නොදී කියන කාරණා දෙකක් කරනවා. සිහියෙන්. මේ විදිහට සිහියෙන් සීමා නොකරනක මනසකින් හෝ ඉන්නවා සමතකම තහත් කරනවා නාම රූප දෙක බලනවා. සීල සමාධි ප්‍රඥා. ඔය ටික දැන් මේ පින්වුතුන් කරනවා. කරනකොට කරනකොට කරනකොට නීවරණ ධර්ම ටික ටික ටික ටික ටික ටික අයින් වෙනවා. ඒ කියන්නේ සීනිය අඩු වෙනවා. සීනිය අඩු වෙනවා. දැන් මේ ටික කරනකොට එතකොට ඔය සීල සමාධි ප්‍රඥා කියන මේ තුනම තියෙන්නේ මොකේදද? සීනිය මොරුවට මේ මේ ටික දැන් කරන තැනක තියෙන්නේ සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වඩනවා කියන ටික. කොහොම කරනකොට හැමදාම ඕගලන්ට අමාරු නෑ. කසාය වුණා වගේ නෑ හැමදාම. ඡන්ද චිත්ත විරි විමර්ශ කියලා ධර්මතා හතරක් තියෙන එනවා. අපහසුකින් තොරව කත්තු කමත කුසල ඡන්දය කියලා කියනවා. ඡන්ද කියන්නේ මේක මේ විදිහට භාවනා කරන්න හරි කැමැත්තක් උපදින දවසක් එනවා. නිකන් ඒක තේ දීපු කෙනා තේක බිම නැත්තම් හරියන්නේ නැහැ වගේ තියෙන්නේ. ඒ වගේ භවනා කළොත් සති නිමිත්ත හිත තබා නොගත්තොත් වෙහසක්. තහමේ හැසුණු නැත්තම් වෙහසක් කියන තැනකට හරි කැමැත්තක් වෙනසක් වෙනවා කෙනෙකුට. කෙනෙකුට නෑ මේක මම කොහොම හරි උස් කරන්න ඕනේ කියලා චිත්තය දැඩි වෙන දවසක් එනවා. නෑ මම මේක මොන විදියට හරි උත්සාහය කරනවා කියලා උත්සාහය දැඩි වෙන පුද්ගල භාවය තොරව එයාට හොඳ උත්සාහයක් ඒ ධර්මතාවය. හැම වෙලාවෙම යෙදෙනවා. යෙදෙනවා. විරිකින් චෛතසිකය යෙදෙනවා. හැම වෙලාවෙම විමර්ශනාව නැත්තම් ඒ සඳහා නුවණම යෙදෙනවා. එයා හිතුවට හරිනේ ඉබේම හිතෙනවා. නෑ මෙහෙමනේ මෙහෙමනේ මෙහෙමනේ කියලා එයාව ඒක යොදවනවා වගේ. ඡන්ද චිත්ත විරිවිමර්ශක ධර්මතා හතර චරිතනානුත්ති මත එක්කෙනෙකුට එකක් එනවා. වරනේ irdipaද කියලා. ලෝකේ යම් කිසි කෙනෙක් irdiy කියලා යමක් ලැබුවා ඒ ලබන ඔක්කොට පාදකුනේ කැමැත්තම භාවනා කරපු ওই හතරෙන් එකක්. ඒ හින්දා ඔබට irdibaද කියනවා. ඔය හතර නැවත හතරම කෙනෙකුට තියනවා නෙමෙයි. කෙනා කෙනාගේ චරිතය මත එකයි නෙමෙයි. දැන් චුට්ටක තවහදන දැන් වමනාවෙන් ඒ කියන්නේ ඇදගෙන යන වාහන ඕනේ යන්න පුළුවන් වාහනේ. මෙහෙම කරනකොට සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ටික මේ පංච ධර්මතා ටික ඉන්ද්‍රිය වෙනවා. ඉන්ද්‍රිය කියලා කිව්වේ සීමා නොකරනක මනසක් එනකොට මේ ඉන්ද්‍රිය ධර්මතා පහ ඉස්සර වෙනවා. ඉන්ද්‍රිය ධර්මතා පහ ඉස්සර වෙනවා. ඉස්සර වෙලා නීවරණ ධර්ම නැත්තම් විපල්ලාස රාග දේශ මොහ කියන ටික පසුගාමී කරනවා. මේ ධර්මතා හතර ඉදිරියට එනවා. ඉන්ද්‍රිය වෙනවා. හැබැයි අපිට කරන්න තිබුණේ සීලයක පිළිලා සමතකම ධන කෝඩක විදර්ශනා කරන නාම රූප ධර්ම බලන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. අපි කරනකොට වෙන දේවල් නේ. ඊට පස්සේ දැන් ආයේ පංච ඉන්ද්‍රිය වඩන්න කියලා වෙන ඔයගලට කරන්න නෑ. ඔයගලට තියෙන මේ ත්‍රි ශික්ෂාවම තමයි. මේ ටික කරනකොට වෙනවා. ඊට පස්සේ මේක පංච බල වෙනවා. ඒ කියන්නේ අසද්ධාවේ මේ ශ්‍රද්ධාව යට යන්නේ අනදු භව ලක්ෂණ බලව. අනුභවණය කරන්න බෑ. එතකොට අසිහිය මේ සිහිය නැති කරන්න බෑ. කුසීතකමට මේ වීරිය නැති කරන්න බැරි. දුෂ්ප්‍රඥකමට මේ නුවණ අසමාහිතකමට විතර්කවලට මේ එකකම නැති කරන්න බැරි තරමට බලවත් වෙනවා. ඒ ටික බලවත් වුණාම අවබෝධයේ අංගයක් වෙච්ච බුද්ධංග බවට පත් වෙනවා මේ ටික. ඔන්න ඔය ටික වෙනකොට ඔගලන්ට යතහ භූත ඥාන දර්ශනේ පහළම සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨි ඇහැට පෙනෙන රූපේ මෙහෙමයි කියන එක පෙනෙනවා. ගතිය කියලා තියෙනවා. ඕගොල්ලෝ තීරණය කරන්නේ එදාට ඒ දර්ශනේ. ඒක හිතන්න ඕනේ නුවණ කියන එක ජීවිතේ නම කෝ කන්නාඩි ඉස්සරහට ගියාම පවුඩර් ගන්න නැත්නම් ඔයගොල්ලෝ කන්නාඩි නුවණක් කියලා. ඒක නුවණක් කියලා ඔයගොල්ලෝ දන්නේ. එදාට නුවණින් ඕගොල්ලෝ මෙහෙවල විතරයි තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන එකෙන් ඕගොල්ලෝ මෙහෙවල තියෙන්නේ. මේක ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මේ පෙනෙන රූප ආයතනේ මොකලම හොලවන්න බෑ කියන ජීවිතයක් ගොඩනගලා තියෙනවා මිසක ওই දර්ශනේ වෙන ආයේ හිත හිත කරනොත් තිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නේද හටගත් දේ නැති වෙන නේද ඕක ගිරව් කරනවා හිතන්නවත් කියන්නවත් ඕනේ එදාට ඒ වැඩෙන් එයා ජීවත් වෙනවා එයා ජීවත් වීම නුවණ ලක්ෂණ තමයි එහෙම ජීවත් කරනවා කියන එකක් වෙනවා සම්මා දිට්ඨි කියනකොට ඒ කියන්නේ ඕක සැක නැතුව පෙනෙන මට්ටමටම එනවා. ඕගලන්ට පෙනෙද්දී අල්ලන්න බෑ නේද ටික් වෙන දවසක් එනවා. ඊට පස්සේ සෙවුනාට එළඹ සිටින්නේ නැහැ දර්ශනය. ආපහු ආශ්‍රය දෙනවා. හැබැයි දැන් අර වගේ මුලින් ඉඳන් ගන්න ඕනේ එයාට මේ දර්ශනයට හිත තියන්න පුළුවන්. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩනවා. මේ දර්ශනයම එයාට පුළුවන් සීමා නොකරලද මනසින් දැන් නාම රූප බල බල අරේ මෙහෙන්න ඕනේ සීමා නොකරලද මනසක ඉඳලා කෙලින්ම වර්ණ සටහන කියන තැනට මේකදී බෑ කි දකින්නදී අල්ලන්න බෑ නේද කියලා සිහි කිරීම විතරයි ඕනේ. ඒක සිහි නොවනකොට ආයෙත් දුවකට කියලා රැවටෙන්න පුළුවන්. ඒ මට්ටම නෙමෙයි ඒ ඒ ආශ්‍රයන්ගේ කාම මට්ටම වෙන්න පුළුවන්, රූප මට්ටම වෙන්න පුළුවන් ආශ්‍රය දෙනවා. සිහි කළොත් සැකයක් නැහැ. දැන් මේ දර්ශනය ಗುಣ ಗುಣ ಗುಣ ಗುಣ වඩනකොට ආර්ය ස්ථාංග මාර්ගය නිසා දැන් සතර සතිපට්ඨානය කරනවා සතර සම්ඥා ප්‍රධාන සතර විපාද පංචේන්ද්‍රිය පංච බල සත්ත්ව බුද්ධංග කියලා ආර්ය ස්ථාංග මාර්ගය කියන එක පටන් ගත්තම ඊට පස්සේ ඒක ඇතුළත් පුරවන්න එක ආර්ය ස්ථාංග මාර්ගය කියන එක කෙරෙන්නේ නැහැ ආරම්භ වුණාට පිරුන්නේ ඒකත් නැහැ පිරෙනකොට මේ ඇත්ත ඇටි දකින්න බව අකෝප වෙනවා වෙනස් වෙන්නේම නැති තත්ත්වයට එනවා. මත් ඒකට යුක්තක් නැහැ කියනවා. එතකොට අවිද්‍යාව නිරුද්ධයි ආශ්‍රව නිරුද්ධ වෙලා ජරා මරණ දුක කියන එකෙන් මුදවලයි ධර්මතාවය. ජීවිතය කියන එකක් තියෙයි. මොකද්ද සම්මාදිට්ඨිය ඇත්ත දකිනවා ස්කන්ධ ටික යම්සේද නොනේසේ නොන යම්සේද ස්කන්ධ ටික එසේ කියන තැනකින් ජීවත් වෙනවා. ජීවත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහේ දුක මේ ජීවිතේම දුක නිරුද්ධ කරන දුක නිරුද්ධ වෙන දර්ශනය බුදුරජාණන් වහන්සේ කියනවා. එන්නුවට පස්සේ දැන් අපි භාවනා කරනවා කියලා කරන්න තියෙන්නේ ඔන්න ඔය අහගත්ත ක්‍රම ටිකට අනුව ජීවිතය හදාගන්න එක. ඒකෙදි එකතැනක ඉඳගෙන ඉන්නවා එක තැනක ඉඳගෙන භවනා කරනවා කියලා සීමා වෙන්න ඕනේ අපි වැඩේ ගන්න ඕනේ දැන් කරන්න ඕනේ මොකද්ද කියලා. මෙන්න මේ වගේ ඇත්තක් තියෙන්නේ කියන කාරණාව දන්නවා. එතෙන්ට යන්නයි ඕනේ කියලා දන්නවා. ඒකට කෙලෙස අඩු කරන්න මේ සත්පුද්ගල භාවයේ ගෙවෙන්න නාම රූප ධර්මය බලන්න ඕනේ කියලා දන්නවා. ඒකට උපකාර වෙනස කය වචන දෙක සංවර කරගෙන සීල් මේ මේ කය වචන දෙක සංවර කරගෙන සමතකමටන කොඩනවා. සමතකමට හනකින් කරන වැඩේ එයා දන්නවා මොකද්ද? වැරද්දට එන්න නොදී එන්න නොදී නිවැරද්දට එන්න ඉඩ හදන එක. ඒ ටික සිද්ධ වෙන විදිහට හැම වෙලාවෙම සිහියෙන් ඉන්න හැම වැඩක්ම සිහියෙන් කරන්නයි කියලා කියන්නේ ඒක. සිහියෙන් කියන්නේ සත්‍ය නිමිත්තේ හිත තබාගෙන සීමා නොකරනද මනසකින් වාසය කරනකොට එයා කරනවා දෙකක් මොකද්ද? ඇත්තට ඇත්ත දකින්න ඉඩ හදලා දෙනවා වැරද්දට එන්න ඉඩ නොදෙනවා. ওই විදිහට කෙනෙක් ජීවත් වුණොත් ටික කාලයක් භාවනාව කියලා එකක් තියෙනම් ඒකත් අපහසු නෑ. ධර්මයේ ගැඹුරුයි කියලා එකක් තියෙන ඒකත් යට ගැඹුරු නෑ. අපි gedara ඉඳගෙන තාම බණ දහම් අහන්න හම්බ වෙන අඩුව තාම ඇති යාට. නමුත් හම්බ වෙනකොට අප්‍රමාදී වෙන තැනක ඉඳගෙන තමයි එයා කඩේ ගිහිල්ලා තියෙන්නේ. වැඩ කරලා තියෙන්නේ. බණ දහමක් හම්බ වෙනකොට අපි මෙහෙන් එක කනකොට ඇතුලෙන් කේලම් කියනවා නෑ. එතකොට හොද්දට මේ තියෙන ටික පිරිසිදු අහන්න පුළුවන්. අපි මෙහෙන් දැන් එකකට සම්බන්ධ වෙලා ඉඳි ඇතුළතින් ඇවිල්ලා එක එක ඒවා කියන ලංකාවේ උපාසක මහත්තයෙක් මම කෝපාලන්ත භාවනා කරන අයියෝ කොයි භාවනා කරන දවසට ටෙලිෆෝන් මැදිස්ථානේ වගේ එහෙන් එනවා මෙහෙන් එනවා කියලා කියනවා. මේ අපිට වෙලා තියෙන්නේ මේ එහෙන් මෙහෙන් එක එක විතර්ක එනවනේ. ওই විතර්ක ගැතිය අඩු වෙනවා. මේ හැම වෙලාවෙම ජීවිතේ උත්සාහවත් වෙන්න සීමා නොකරන ලද මනසකින් බලන්න චුට්ටක බය වෙන්නකෝ රූපයක් දැකලා ඒ රූපේ නිසා එන්න තියෙන ආස්වාද චුට්ටකත් අඩු වෙන්නේ නැහැ. රළු කෙලෙසි කෑදරකම විතරයි අඩු වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ඇහෙන් බලලා ඒ රූපේ ලස්සනක් වෙනව නොදැනෙනව නෙමෙයි. දිවට රසක් ගන්නකොට අඹුල් රස තිත රස නොදැනෙනව නෙමෙයි දැනෙනවා. කාණ්ඩ සද්දයක් කරන මිහිරිය මේක බව නොදැනෙනව නෙමෙයි දැනෙනවා. එහෙනම් අදාළ ටික ලැබෙනවා. ආපහු හොයාගෙන ගියහම ඇති වෙන කෙලෙසේ නැති වෙනවා. අවුට් දැන් අපි කියමු කිම්මතුන් මෙහෙර කාමරයක් ගන්නවා හෝටල් එකක බිල් ගෙවලා හැබැයි කියනවා ඔයගලන්ට උදේ කෑමට ආහාර මේවා මේවා තියෙන මෙච්චරයි දෙන්නේ. දවල් කෑම ආහාර මේවා මේවා තියෙන මෙච්චරයි දෙන්නේ. දැන් කාමරේටයි කෑමටයි ඔක්කොටම එක බිල ගෙවල ගියා. උදේ කෑම ගෙදෙන් හරි රහයි. ඒ කෑම එකම තමයි තව ටිකක් ගේන්න කියලා ඉල්ලුවොත් ඒකට අමතර ගන්න ගෙවන්න වෙයිද නැද්ද? කියන්න බෑනේ. ඒ වගේ දැන් බුක් කරලා ආපු හෝටල් එක වගේ තමයි පෙර කර්මෙත් මේ ස්පර්ශ ආයතන 6 දැන් මේ හම්බෙලා තියෙන්නේ. රූප ශබ්ද ගන්න දැන් මේ හම්බෙච්ච මේකට අදාළ කෝට එකක් තියෙන්නේ. හරිද? ඒකට අදාළ ප්‍රමාණයක් තියෙනවා. හැබැයි දැන් තණ්හාව කියන්නේ කෑදරකම කියන්නේ අවුද්ගෝයින් අපි ඉල්ල ආපහු තව දැන් දැකපු රූපේ ආපහු දරුවා බලන්න යන්න ඕනේ, කෙදර යන්න ඕනේ කියලා හොයාගෙන යන ටිකක් తీරෝනේ අපි. මේ ඇහැ රූප චක්කු විඥානයම තමයි සීමා නොකරලද මනසින් තිබුණේ. දැන් දරුවා බලනවා, ගෙදර බලනවා කියන අදහසින් ගිහිල්ලා අපි ආයෙත් ඇහැ රූප චක්කු විඥාන උපද්දව ගන්න ඕනේ. මේ ටිකට ගෙවන්න වෙනවා. ඔය ටික අමතර ටික. අර ටිකේදී පෙනුණා, පේනවා. ඈ පෙනෙන දේ අරබය ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඇත්ත දකින්න දැක්කලා ගොඩ යන්න පුළුවන්. නමුත් පෙනෙන දේ ඇත්ත නොදක අහවල් දේ අහවල් කෙනයි කියලා නිමිති හදාගෙන ඒ දේ ඒ කෙනා බලන්න කියලා යන අදහස. අපි සිහි කළා ගියාම ආයෙත් ඔය ඇහැමයි රූපමයි චක්කු විඥානෙම උපදිනවා. අර කැම ටිකම තමයි හම්බ වෙන්නේ. හැබැයි මේකට අමතර ගන්න ගෙවන්න වෙනවා. ඒ වගේ මේ ටිකට කර්ම ගන්න වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම අපි තේරුම් ගන්න ඕනේ කෑදර කම නැතුව ප්‍රමාණයට හම්බෙච්ච ටී කාලා ඉන්න. මේ ඉතින් භවනා කරනවා කියලා කියන්නේ ඇත්තටම ඔන්න ඔය අර්ථෙට. කෙනෙක් පටිසම්පාදයේ හරහා උත්තරයක් එනවා ඇත්ත දැක්කොත් මේ අවිද්‍යාව තිබුණොත් ඇත්ත නොදැක්කොත් ජරා මරණයන්ගෙන්මයි නතර වෙන්නේ. ඇත්ත දැක්කොත් විද්‍යාව තිබුණොත් ජරා මරණය කියලා උත්තරේ හොයාගත්තා. විද්‍යාව සහ අවිද්‍යාව කියන ටික ස්පර්ශ ආයතන හයේ යෙදෙන්නේ. ඒ යෙදෙන්නේ මෙහෙම මානසික මට්ටමක. මෙහෙම මට්ටමේදී ඇත්ත ඇති හැටි දැක්කොත් ආශ්‍රව ධර්ම යෙදෙන්නේ එහෙම වුත් ඉබදු ඇහැකින් බලලා ලෝකී කෙනෙක් උපද්දව ගන්න ජරා මරණ දුක නැහැ. ඇත්ත ඇති හැටි දැක්කොත් ආශ්‍රව ධර්ම වැරදුනාද? ඇත්ත ඇත්තටි දැක්කොත් මොකද වෙන්නේ? අවිද්‍යාව නැති වෙලා ආශ්‍රව ධර්ම නැති වෙලා දුකේ නිරෝධය සිද්ධ වෙනවා. කියලා ඉගෙන ගන්නවා ඇත්ත ඇත්ත හිතේ බලන්නේ මෙන්න මෙහෙමයි කියලා ඉගෙන ගන්නවා මෙන්න මේක ඇත්ත ඇත්ත හිතේ බැලීම කියලා තේනවා ඒ සඳහා මෙන්න මේ විදිහට කෙලෙස් නීවරණ ධර්ම අඩු කරගන්න සතර සතිපට්ඨානෙ වැඩි යුතු නැත්නම් නීවරණ ධර්ම අඩු කරගන්න මෙහෙම කරන්නේ මේ කෙලෙසේට උප දුරු කරගන්න උපකාර පිණිස හිත වඩන්න මෙහෙම. හිත වඩනවා කියන එක පහසු කරගන්න පහසු කරගන්න උපකාර පිණිස මේ. එක කොට කැලලක් තිබ්බ උසමදි ඒකට තව කැලලක් තිබ්බ උසමදි තව කැලලක් කියලා අපි ළඟින් ඒ වගේ එකක් මේ තියෙනවා. සීලය මෙතෙන්ට ගත්තා ඒක ගැඹුරු ඊට වඩා පහත එකට දැස්සා ඒකට ඒක ගැඹුරු ඊට වඩා පහත එකට දැස්සා ඒක ගත්තා ඔහොම ඔහොම ඇවිල්ලා මේ තියෙන සීලය කියලා පෙන්වනවා. ඊට පස්සේ දැන් අපිට පටන් ගන්න තියෙන්නේ යතම සක්‍රිය. මේ සීලයක පිළිතුර සමතකම දහනකින් හිත වඩමින් ඔය විදිහට විදර්ශනා කරන අනුක්‍රමයෙන් මේ විදිහට මේ ප්‍රතිපදාව වැඩේ. ඉතින් මේ ඔන්න ওই ටික දැනගත්තාම දැනගෙන දැනගත්ත කෙනා සුදුසුයි භාවනා කරන්න. ඊට පස්සේ මේ භාවනා කරනකොට ඒ කියන්නේ සීනී අමාරුව අඩු වෙන්න බෙහෙතන කොටස තියෙනවානේ. ඕකෙදි ඉතින් එක එක කම්පැනි වලින් එක එක නම් වලින් ওই බෙහෙත ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ රාග දේශ මොහ විපල්ලාස කියන ටික දුරු කරන්න නීවරණ ධර්ම දුරු කරන්න අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් අනිත්‍යයි දුකයි වශයෙන් අනිත්‍ය අනාත්මයි වශයෙන් දුකයි අනාත්මයි වශයෙන් දුකයි අසුභය වශයෙන් ඕන විදිහකට බලන්න පුළුවන්. අනිත්‍යයේදි මෙහෙම මෙහෙම අනිත්‍ය මෙහෙම මෙහෙම අනිත්‍ය මෙහෙම මෙහෙම අනිත්‍ය කියලා ප්‍රභේද ඕන තරම් තියෙව වැරදි නැහැ. අපි තන සහ ක්‍රමයේ යොදා ගන්නවා. මේ හැම එකකින්ම කලේ මෙන්න මේ ටිකයි මේකෙන් කරන්නේ. සමත කමඨහන් ගත්තාම 40ක් තියෙනවා ඒකෙත් එක එක ක්‍රම වලට පෙන්නයි. තියෙන්නේ. ඒව වැරදි නෑ. මේක චිත්ත සමතයටයි කියලා තියෙන්නේ. සිල් ගත්තාම සිලුත් එක එක ක්‍රම වලට එක එක ආකාරයට තියෙනවා. පන්සිල් කිය, යාජ්‍යවස්තුව කිය, උපෝසස්තංග කිය, කේක කේක කේක කියන්ති. කැමති තැනකින් කැමති විදිහකට ගත්තට භාගවත් නෑ. හැබැයි මේ ටික ඔක්කොම කරලා යන්නේ එක තැනකට ඊට පස්සේ යතහ භූත ඥාන වල නම් ගොඩක් නැහැ. රූපේ ඇත්ත ඇති හැටි වල නම් ගොඩක් නැහැ. තේද? එහෙම නෑ. සම්මා දිට්ඨි ගොඩක් නැහැ. මාර්ග ගොඩක් නැහැ. එතෙන්ට එන්න ප්‍රතිපදාවේ එක රැවකට බහින්න තොටු පොළවල් ගොඩක් ඇති. මේ සම්මා දිට්ඨියට ගොඩක් තොටු පොළවල් ඇති. තොට්ටු පොළ කියන්නේ වැව නෙමෙයි. එතකොට සම්මා දිට්ඨිය නැත්තම් මේ යථාභූත ඥාන දර්ශනේ ඇත්ත ඇති ඇති රූපේ දකින්නවා කියන තැන ගත්තාම මෙහෙම මෙහෙම 12 කි මෙහෙම මෙහෙම 12 කියලා නේ කොහොම බැලුවොත් ඒක ඇත්තයි බලන්න තියෙන්නේ. එයාට තියෙන gati ටිකක් තියෙයි ඒ gati ටික ඒ ආකාරයෙන් දකින්න අවබෝධ කරගන්න මිසක තියෙන්නේ ඔය අනිත්‍ය බලලාපු කෙනත් හිත සමාධි කරලා දැක්ක යුතු ඇත්තම. දුක කියන එක බලලා බලලා බලලා නිවර්ණ ධර්ම දුරු කළ හිත සමාධි කරගත්ත කෙනා දැක්ක යුතු ඔය ඇත්තම. අනාත්මයට බලලා බලලා බලලා බලලා නිවර්ණ ධර්ම දුරු කළ හිත සමාධි කරගත්ත කෙනා දැක්ක යුතු ඔය ඇත්තමයි. අසුභයට වඩලා වඩලා නිවර්ණ ධර්ම දුරු කළ හිත සමාධි කරන දැක්ක කෙනෙක් ඔය ඇත්තමයි. අනිත්‍යයි දුකෙන් බලලා හිත සමාධි කළා කියලා මේ ටිකේ දහසක් නයින් කියලා කියන න්‍යාය ගොඩ කර කියලා කර කියලා කර කියලා ආවොත් ඒ කවුරුත් දැක යුතු ඒ ටික. ඒ හින්දා අදාළ නැත හදවත නිවන් මඟ නිවන කියලා කිව්වේ සමාධිත්‍යයට. ඒ ටිකයි අමාරු ලැබෙන්නේ නැත්තේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියන ටික නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒකවට සමතකමට හා නොදන්න කමේ නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. සීලේ අඩුවක් තිබුණොත් ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ ටික කරන්නේ මොකක් සඳහාද කියලා කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න උදව් වෙන අංග ටික තියෙනවනේ. ඒ අංග ටික ඇති උනේ යම් සම්මාදිට්ඨියෙන් සම්මාදිට්ඨිය නැති තරම්. මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවය සම්මා දිට්ඨිය තියෙන තැනක ඉතුරු අංග ටික ඉබේම උපදිනවා. මේව තිබුණා සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. ඉතින් මගේ මේ හැම දේශනාවකම මම උත්සාහවත් වෙන්නේ ඇත්තට මේ සීලය කියන තැනින් ඕගලන්ට ගොඩක් විස්තර කරන්නත් නෙමෙයි. සමාධිය කියන තැන විස්තර කරන්නත් නෙමෙයි. විදර්ශනා යහනේ කියන ප්‍රඥාව කියන තැන විස්තර කරන්නත් නෙවෙයි. මොකද අද වර්තමාන ලෝකයේදී මේව ගැන විස්තර කරනවා නම් ඒකේ වැරද්දක් මම දකින්නෙත් නෑ මම කියන්නේ ඒ පැත්තට ගත්තොත් මම ගොඩක් දුබල මේට වඩා ගොඩාක් සේවයක් කරන ගොඩාක් දක්ෂ ස්වර්ණාසලා ඉන්නවා කියලා මම කියන්නේ. නමුත් ඒක ඒවා වැරදි කියන එක නෑ මම කියන්නේ ඒක මොකක් සඳහාද කියලා තව එකතු වෙන්න ටිකක් තියෙනවා අපි කාගෙත් ඔළුවට ආවේ නැති ගියේ නැති. නමුත් එතනයි හතරවත. ඒ ටිකේ අඩුවයි මම හැමලෙම කියන්නේ මෙන්න මේ සඳහායි මේක කරන්න කියලා ටික නැතුව ඕගොල්ලෝ මේක කළොත් වැඩක් නැහැ. පාරක දැසට යන්නේ කොහෙද කියලා නැහැ. ඒ හින්දා මෙන්න මේ ටික ඉගෙනගෙන මේ දර්ශනය ඉගෙනගෙන ඒ සත්‍යනේ කරන්නේ. අර ටික අපිට වෙනම ඉගෙන ගන්න වෙනවා මම ඔය රූපායතනෙ කියලා දුන්නා වගේම ඇහැගෙනත් ඔයගලට ඉගෙන ගන්න වෙනවා. මොකද ඒකේ ඇත්තේ පණිවිඩය තියෙන බුදුහාමුදුරුවෝ ළඟ ත්‍රිපිටකේ. ඒක ඉගෙන ගත්තේ પરම්පරාවෙන් ඉගෙන ගන්න වෙනවා. කනනාසය කියන ශරීරේ ඉගෙන ගන්නට වෙනවා. මෙන්න මේකයි කියන එක හිත සමාධිය වුණාම අන්නේ ඇත්තටයි හිත තැබෙයි. ඒ ඇත්ත දැක්කහම යතු මිදෙන්නේ. එහෙනම් දැන් උඩ 10 වෙලාව ඊළඟපස ටිකක් අරගෙන හැමෝම ටිකක් භාවනා කරන්න භාවනා කියන්නේ දැන් පායන හොඳට පාර පැත්තේ හැම කරපො දැන් මේ එක තැනක අමුතු ක්‍රමයකට භාවනා කරලානේ අපි අමුතු ක්‍රමයකට භාවනා කළා අපහසුයි නිකන් එදිනෙදා ජීවිතෙත් කරන්න පුළුවන්ද කියලා බලන්න සත්‍ය නිමිති හිත තබාගෙන දැන් ඔයගොල්ලෝ දන්නවා මෙහි අපි හිත තයාගත්ත උපායකට මොකටද බාහිරේ සීමා නොකරන මනසක් හැදෙන්න කියලා ඒ විදිහට ටිකක් අපි ඇවිදලා බලමුද පුළුවන්ද කියලා එතකොට ඒකාකාරී බවක් යනවා පුළුවන් ද මේක කරන්න වැඩ දෙන්න පුළුවන් ද මට නිවන් දැකීම කියන එක ටිකක් හරි ගන්න පුළුවන් නේ එහෙම කරමු අපි එහෙනම් තේ ටිකක් එහෙම බීලා එන්න මම එන්න තුනමාර වගේ වෙනකොට එන්න අද හතරහ මාර්ට විතර වගේ වෙනකොට ඉවර කරන්න වෙයි හතරහට පාට මේ අපේ අර ස්වාමීන් වහන්සේ අපේ නායකවරු ධර්මදේශන අපිට බාර අරගෙන තියෙන්නේ ඉතින් අර ස්වාමීන් වහන්සේ අරේ ගියා දැන් ඒක කරන්න කෙනෙක් නැතුව මට යන්න වෙයි වගේ දැන් ආපහු ඒකට අවශ්‍ය පාට ඉතින් ඒ නිසා අපි හතරමාට වගේ ඉවරකම් දැනුත් නොගොරට එක් වෙලා වෙනස් දෙයකට ඇවිල්ලා. අපි තුනමාට යමු වෙන නේ හොඳ ඒතර. විස්මත් හවුදරගත්තේ ඊළඟ පස්සේ